ගරු කටයුතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තුන්වෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු යාත්‍ර වාරයේදී වෙන කාටද කතා කරන්න ප්‍රකාශ කරන්න ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒකටත් අපි සාදර වෙලා මම ඉල්ලා හිටිනවා අපේ අලකොම් මාත්‍යගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අරුතර ස්වාමීන් වහන්සේ භාවනාව පිළිබඳ මගේ අත්දැකීම ඉතා කුඩායි. පහසඳහන් ප්‍රශ්න වලට පිළිසිතු පිළිතුරු කරුණාවෙන් ඉල්ලා සිටින්න. එක සතිය පිහිටුවා ගැනීම යන්නේ අදහස් කරන්නේ කුමක්ද? සතිය පිහිටා ඇතැයි දැනගන්නේ කෙසේද? දෙක වැල යන වැල යන විදියට මැස්ස ගහන්නේයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවල්දී සඳහන් වෙනවා. වැල යන විදිය දැනගන්නේ කෙසේ? තුන සතිය සහ සමාධිය ගැන ඉතා සුළු හැඳින්වීමක් කරන්න. ප්‍රායෝගික වශයෙන් මේ කරුණු දෙකේ වෙනස සූදානමේ යන්න කියන කරුණ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ආකාරය උදාහරණ සහිතව වටහා දෙන්න වහන්සේට දරුවන් සරණයි. ප්‍රායෝගික ප්‍රශ්න වර්ගයක් අසත්‍ය කියන එක විස්තර කරනකොට සත්‍ය අල්ලා ගන්න පුළුවන්. අසත්‍ය කියලා කියන්නේ අපි නිතරම ජීවත් වෙන්නේ ඊයේයි හෙටයි වෙන තැනක වෙන කෙනෙක් එක්ක. ඒක අපි අසත්‍ය කියනවා නම් මම දැන් මෙතන කියන එක සත්‍ය. ඉතින් ඒක හඳුනා ගන්න ඕනේ. ඊගාව බරපතල ප්‍රශ්නයක් අහන කාටවත් උත්තර දෙන්න බෑ. තමයි සතියේදී ඉන්නේ කියලා දන්නේ කොහොමද කියන එක. මොනම විදිහකට උත්තර දෙන්න බෑ. දැනගන්න තියෙන්නේ අසතියට සාපේක්ෂව තමයි. ඉතින් ඒක වෙරිෆයි කරන්න බෑ. ඒක මොකද හේතුව අපේ මනස අපිව මුලා කරනවා. සතිය ඉන්නවයි කියලා තමයි පෙන්වන්නේ. පෙන්වුවාට ඒක අතීතය ආශ්‍රය කරනවා, අනාගතය ආශ්‍රය කරනවා, සංසන්දනය කරනවා, වෙන කෙනෙක් වෙන තැනක් ගැන කල්පනා කරනවා. ඒක නිසා ඒ හිතේ තියෙන චපල ගති, ചാටු ගති, වංචනික ගති නිසා යොඟක් වෙලාවට සතියෙන් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න. ඒතර නමුත් සතිය නෙවෙයි ඉන්නේ. සමහරවිට සතියෙන් ඉන්නේ සතියෙන් නෙවෙයි කියලා අපේ හිත කියලා දෙනවා. ඉතින් මේක ස්ථිර වශයෙන් කාටවත් කියන්න බැරි නිසා දිවන්නේකොට අමාරුයි කියන්න ඒක නා සතිය දින්නේ නැති කියලා. Tamanටත් අමාරුයි. ඉතින් ඒක නිසා එවැනි තැනකට එන්න මම දැන් සතියේ ඉන්නවා ඉන්නවා දැනගන්නවා කියන එක මම මේ කතා කරන්නේ මම හිතන එක තමයි ප්‍රශ්නේ කියලා. ඒක සම්පූර්ණ වෙනස් ධර්මයක්. ඒ නිසා එකම දෙයයි තියෙන්නේ ලක්ෂ වාරයක් මේ කරලා කරලා කරලා සතියට එන එක එක දෙයක් ආවට මම සතියේ ඉන්නවද කියලා දන්න එක තව එකක්. අන්න ඒ දෙක තේරුම් ගත්ත දවසේ සතිය ගැන හුදු විනෝදාංශයක් විතරයි. ඒක තේරුම් ගන්නකම් අපි සමහර වෙලාවට සතියට ආපු නැති වෙලාවක සතිය කියලා හිතාගෙන ඉන්නවා. සතියට ආපු වෙලාවක සතිය නෙවෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක පුදුරජානන්සේ කියනකොට මරණ මොහොතේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒ නිසා හොඳ භද්‍ර යවුන වයසේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්තියේදී උත්සාහ කරලා බලන්නයි කියලා කියනවා. එකක් සතිය ගන්න එක. මම දැන් මෙතන කියන ටිකල් තුනට මුට්ටි පට්ටල වෙන්න ඕන. ඊට පස්සේ ඒක ඉන්න බව දැනගන්න ඕන. ඒ දැනගන්න ඕන නම් මේ මනුස්සයා මානසික සහ කායික රෝගියෙක් නෙවෙයි. අඩු ගානේ චිත්තක්ෂණයට. ඒක දන්නේ නැති හැම වෙලාවකම අපි එක්ක කායික රෝගී නැත්නම් මානසික රෝගී. ඒක නිසා තමන්ගේ ජීවිතයේ අගයක් ආඩම්බරයක් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තමයි වීර්යය යොදලා ශ්‍රද්ධාව යොදලා සතියට හිත ගන්න ඕනේ. සමාධිය යොදලා ප්‍රඥාව යොදලා මේක සතියේ ඉන්න බව දැනගන්න ඕනේ. ඒ දෙය කරලා දෙන්න වෙන අපේ අම්මට තාත්තටවත් බුද්ධ ශාසන මාත්‍යංශයේ ඇමතිවරයාටවත් කාටවත් කරන්න බෑ. අනික ඕනම දෙයක් අපිට කම්පැනියක් ලබා කරව ගන්න පුළුවන්. කොන්ත්‍රාත් දීලා කරව ගන්න පුළුවන්. මේ දේ බෑ. ඉතින් ඒ නිසා යම් වෙලාවකට කෙනෙකුට ශ්‍රද්ධා වීර්ය නැත්නම් එයාට සතියට හිත ගන්න අමුද්‍රව්‍ය නැහැ. නිසා සතියට හිත ගැනීම සඳහා යෙදෙන අමද්‍රව්‍ය ටික තමයි ශ්‍රද්ධාව සහ වීර්ය ආසන්න කාරණා. ගියාට පස්සේ සතිය තියෙන හිතේ ස්වභාව ලක්ෂණ දෙක තමයි සමාධියයි ප්‍රඥාවයි. ඉතින් මේින සමාධියකද මිච්ඡා සමාධියකද කියලා අල්ලන්න බෑනේ. වැටෙන්න පුළුවන් සතියේ නොවි වෙන සමාධිය වලට යන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නය හොඳ ප්‍රශ්නයක්. තම මුළු ජීවිත කාලය පුරාම උත්තර දෙන්න ඕන. අනිත් කාගවත් උත්තරකින් වැඩකුත් නැහැ. කවුරුත් උත්තර දුන්නට මෙන්න මේ මේ ලකුණු තියෙනවා මේක කහ පාටයි මේක රතු පාටයි මේක මෙච්චර බරයි මෙච්චර හැඩයි කියන්නත් බෑ. කිව්වට ඒක වළංගුත් නැහැ. ඉතින් නිසා මේ ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ කතා සඳහන් කරන්නේ පුළුවන් තරම් ඉක්මන ජීවිතයට දාන්න දාලා පුළුවන් තරම් සිද්ධිවලදී මේක උරගා බලන්නේ කියලා. යම් කිසි කෙනෙකුට සතියට ඇවිල්ලා මම දැන් ඉන්නේ සතියෙන් කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට දල ඇඟීමක් තියෙනවා මම කියන්නේ කවුද කියලා. ඒකට අපි හරි බයයි. පුදුමාකාර බයයි. අපි ප්‍රകൃතිය දකින්නේ. අපිට ඕනේ පුම්බන්න. පිනේ පුම්බගෙන මවාපාණ්ඩ රංගපාණ්ඩ අරයාගේ චරිත මෙයාගේ චරිත රංගපාණ්ඩ ඒ සෑම දෙයක්ම ගන්න සතියෙන් බාහිර වෙන්නත් ඕනේ. තමන් ඉන්න තැන නොදැනගෙන ඉන්නත් ඕනේ. අන්න එහෙම අන්ධකාර භූත පිසු ලෝකයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් සතියට එන්න උත්සාහ කරොත් සාමාන්‍ය ලෝකයා කියන්නේ ආපස්සට යනවා කියලා. සතිය ඉන්න බව වෙරිෆයි කරගන්න උත්සාහ කළොත් ඒක මේ තීරමක් නැති කිසිම තාර්කිකත්වයක් නැති විද්‍යාවක් නැති දෙයක් විදිහට තේරුම් ගන්නවා. ඒ නිසා අපි නිතරම අනුන්ගේ දේවල් හොය හොයා අනුන්ගේව කිරමින් මනමින් ගත කරාට සතියට එන්න දන්නේ නැහැ. බාහිර දේවල් තරම මනරම් ආව බව සතිය ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රශ්න දෙක අහන්න සූදානම් හොඳයි අහන්න සුදුසුයි. උත්තරේ කියන තමන් අතේ. ඒ නිසා මෙහෙම ඔය භාවනා වැඩමුළුවේදී කියලා පුරුදු වෙලා තියෙනවා මට යම් වෙලාවක යමක් කරමින් ඉන්නකොට කෙනෙකුට මම දැන් මැරෙලා නැහැ කියන එක හැඟෙනවා නම් හැඟෙනවා කියන එක මම අදහස් කරන අත්දකින්නවා නම් මට නිින්ද කිල්ල නැති බව කියලා අත්දකින්නවා නම් මම අසීයෙන් නෙවෙයි සීමුර්ජා වෙලා නෙවෙයි කියලා දකිනවනේ ඒක තමයි සතිය කියන්නේ කියලා මම නිර්වචනය කරනවා. ඒ සඳහා ආනාපානෙ මින්න ඕනේ නැහැ, ඉඳගෙන මින්න ඕනේ නැහැ, සක්මම්ම කරන්න ඕනේ නැහැ මොන දේ කරත්. තමන්න තේරෙනවා මම සජීවී, මම මැරිලා නැහැ, මට නිින්ද ගිල්ල නැහැ, මට ක්ලාන්ත වෙලා නැහැ කියලා සතිය. මොන්ට ඒක දැනගත්ත ගමන් පුදුම මුස්පේන්තුකමක් හිතට එනවා. මහා පාළුවක් හිතට එනවා. මම නිකම්ම නිකන් නිකමෙක් කියලා. මට ඕනේ ඊට වැඩිය මොනවද වල්ලන්න. ඊට වැඩිය නිෂ්පාදනශීලී, ප්‍රගතිශීලී, අභිවෘද්ධිය තකන දේවල් හිත හිත ඉන්නවා. ඒව හිතනකොටම සතියට සමාදන් වෙන ගතිය, සතිය උරගා බලන ගතිය නැති වෙලා අපි සතිය පාවා දෙනවා. ඒ නිසා සතියට එන්නේ එකක්. ඇවිල්ලා මම දැන් සතියේ ඉන්නේ කියලා ඒකට එළඹ වාසය කරන එක, පෙළඹ වාසය කරනවා කියන එක ලොකුම ලොකු වීරත්වයක් ජීවිතේ තියෙන. ඒ මනුස්සයා එක්සෙන්ට්‍රික් නෑ. සාමාන්‍ය මොහොතේ ජීවත් වෙන නමුත් එයාටත් වෙන කෙනෙකුටත් එයාව පේන්නේ නෝන්ජලයක්, පාළු ගතියක්, නීරස ගතියක්, ඒකාකාරී ගතියක්, අනිශ්චිත ගතියක්, පාළු ගතියක්. ඉතින් ඒ නිසා මොනවා හරි අවශ්‍ය ගන්න දාගන්න. ඉතින් මේක යම් වෙලාවක සතියට ඇවිල්ලා මම දැන් සතිය ඉන්නවා කියලා දැනුණා නම් බුදුරජාණන් වහන්සේ දීලා තියෙන වචනේ තමයි හුදකලාව. එක්කලා බව. පිරිච්ච ගතිය, සම්පත්‍ති කර ගතිය. බුද්ධඝම අදහන් නැති කෙනාට ඒක වෙන්නේ කම්මැලිකමක්, නීරසකමක්, පාළු ගතියක්, තනි ගතියක්, අසරණ ගතියක්, නිකමෙක්, නෝන්ජලෙක් කියලා තේරෙන්නේ. ඒ ඔය දෙක එක එකනාගේ අගයන් ආඩම්බරයන් හැටියට බලනකොට මං ඉස්සරහා ඉන්න එකනා සතියට එල සතිය අවබෝධ කරගෙන විවේකයෙන් හොද කලාවෙච්ච කෙනෙක්ද එතන ඒ වනස්යා මේ හුදේකලාව කම්මැලිකමට පහළූකට තනිකමකට අසරණකමකට නෝන්ජල්කමකට බාරගත්ත කෙනෙක්ද කියලා මොන જાතියක්වත් මනින්න බෑ. ඉස්සරහින් මිනිස්සු කවදද Tamanටවත් මනින්න බෑ. ඒ නිසා ප්‍රශ්න හොඳයි. සාකච්ඡා කරන්නත් හොඳයි. නමුත් උත්තරේ ජීවත් වෙන තාකල් ජීවිතේ පුරාම පරීක්ෂා කරනවා. තවත් කොටසක් ඇතුළේ නෑ ඒකේ. ලැහැරියට මැස ගන්නවා කියන එක තමයි ටාවොයිසම් කියලා කියන්නේ ස්වභාවය යන ජීවත් වෙන. දෙකක් තේරෙයි දාට චෝදනා නැහැ අයිතිවාසිකම් අඳා හටම් කරන්නේ. ඕනම දෙයක් දැකලා අපි චෝදනා කරනවා නම් ඒ කියන්නේ තීරණ දෙයට කැමති නැහැ. අයිතිවාසිකම් අඳා හටම් කරනවා කියලා කියන්නේ ඒකමයි. ඉතින් කියනවා ඩුගානේ අවුරුදු 40 පණින්න ඕනයි කියලා මේ ටික තේරෙන්නේ. නාකින්ට නම් තේරෙන කොහොමද කරන්නේ? ඉතින් 40 පයින්නකට පස්සේ අනික හුඟ දෙනෙක් අහුවෙලා ඉවරයි. කරත්තයට කර දීලා අදපන් වෛරෝ බර වෛර පස්සේ ගුණා යන තාට තමයි යන්නේ කරත්තේ. එතකොට වැලෙන හැරෙට රස ගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි බැරි නෑ. ඒකට ටාවිසම් කියනවා ස්වභාවය යන ජීවත් වීම කියලා කියනවා. එනිසා චෝදනා විරහිත ඉල්ලීම් විරහිත ජීවිතයක්. අපි අවුරුදු 6ක් වෙනකම් ඔක්කොමලා හිටියේ එතන. කිසිම දවසක ලැබිච්ච දෙයකට අපි චෝදනා කරෙත් නැහැ. අපිට අවල් දෙයි දීපං කිව්වෙත් නෑ. ඒතන සුන්දරම කාලේ. ඉතින් දැන් කියන්න තියෙන්නේ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ. ඔච්චර තමයි කියන්නේ. අපි ඉස්සරහට යන්න යන්න වෙන්නේ අපි දැඩි ඉල්ලීම් සංඛ්‍යාවක් සහිත දැඩි චෝදනා සංඛ්‍යාවක් සහිත පිස්ස බවට පත් වෙලා තියෙනවා. ඒක තමයි මේ කන්සියුමර් සොසයිටි කියලා කියන්නේ. ඒක තමයි මේ තරංකාරී විභාග කියලා කියන්නේ. ඒක තමයි මේ දේශපාලන අරගල කියලා කියන්නේ. ඒ තමයි මේ සමාජ තත්ත්ව කියලා කියන්නේ. ඉතින් මේවා සේම දෙකෙම ඊටපන්දම දෙපැත්තෙන්පත් වෙනවා. ඉතින් ඒක නිසා වැලැන හැටියට මැස්ස ගහගෙන යනවා නම් බාලදක්ෂ ව්‍යාපාරියෙකු තෝරනවා. ශ්‍රේයන්සේ භික්ෂුවට කියලා දීලා තියෙනවා විනය පොතේ මෙන්න මේමය කරන්න ඕන කියලා. ඒක සාමාන්‍යයෙන් පූර්ණ කායන යෝගාවචරිනන්ද මණ්ඩේකපත් කර ගන්න පුළුවන්. පටව ගන්න පුළුවන්. නේද? සාමාන්‍ය ලෝකයට ඒක තේරුම් ගන්න බෑ. ලෝකයාගේ වැඩේ මේ ස්වභාවය වෙනස් කරන්න හදනවා. හැමදේම හදන්න හදනවා, සකස් කරන්න හදනවා, සංස්කරණය කරන්න හදනවා. ඒ හැම වෙලාවෙම අත කඩ කඩා ගන්නවා. අවුල් කරගන්න. වෙන දෙයකට හැඩ ගැහෙනවා කියන එකට උගන්වන්නේ එකම ව්‍යාපාරයයි බාලදක්ෂ ව්‍යාපාරය විතරයි. වික්ෂුත්වය අරග. ඉතින් ඒ නිසා මේ වගේ කැම්ප් එකකට ආවම අපිට තියෙන අපිට නිකන් බාලදක්ෂ කැම්ප් එකක ඉන්නවා වගේ. පැලෙන හැටියට නැස ගහගෙන යනවා. ආයෙ මේක කියලා තියෙනවා සමාධිය සහ සතිය තේරුම් ගන්නයි කියලා. සමාධිය කියලා කියන්නේ සතියේ මේ ප්‍රතිපලේ. සතිය දිගට යනවනේ ඒකට සමාධිය කියලා කියනවා. ඉතින් ඒ නිසා ඉස්සලා අපි මෙහෙදී සමාධිය ගැන කතා කරන්නේ සතිය. සතිය යම් තැනක දිගට යනවනම් ඒක විපස්සනා සමාධිය සමන්ත සමාධිය කියලා යම් දෙයකට ගොනු වෙන ගතිය, එකල වෙන ගතිය ඒකාග්‍ර වෙන ගතිය ඉන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම කරන්න දෙයක් ඇත්තේ නැහැ. සතිය තියෙනකොට ඉබේ සිද්ධ වෙන දෙයක්. සූදානම් ශරීරය කියලා ඊගා චිත්තක්ෂණේ නිවන් දැකලා තියෙන කියලා හිතන්න. ඊගා චිත්තක්ෂණේ සූදානම්ෙන් ඉන්න. මේ තිබුණ කරදර, කංකරච්චල ඊගා චිත්තර ගෙනියන එක තමයි පුත්තජනයයි කියන්නේ. ඊගා චිත්තක්ෂණේ සම්පූර්ණ සුද්ධම අවස්ථාවක් නිවන් දැකලා තියෙන්නේ. ඒ සූදානම් වෙලා ඉන්නවනම් කරපු පවුලෙන් මොකක්වත් ඊගා චිත්තක්ෂණේ කුණු කරන්න බෑ. අපේ හිතෙන් අපි ගිහිලා ඊගා චිත්තක්ෂණේ කෙලසගත්තේ නැත්තම්. සූදානම් ඉන්නවනම් හැම දවසක්ම උදා වෙන්නේ නිවනකට. හැම චිත්තක්ෂණයක්ම උදා වෙන්නේ නිවනකට. හැම හුස්මක්ම උදා වෙන්නේ නිවනකට. නමුත් අපි අර පරණ කුණු මුහුන් මේකට දාගෙන අර පරණ දේවල් විදියට ඒකට කියන්නේ නියුරෝසස් කියලා. ඉතින් ඒක මම හදාගත්ත එකක්. මගේ තියෙන දුක් කරදර ටික මම හදාගත්ත දෙයක්. ඒක බිම තියන්නේ අම්මා මුත්තා කිව්වා. ඒක අල්ලගෙන ඉන්න එක තමයි මගේ පරම යුතුයකම කියලා අර කුණු කන්දලේ ඔළුවේ තියාගෙන එනේන චිත්තක් යන ඩිංගිත්තක් හොඳා ගන්න. ඩිංගක් එලස ගන්න. සූදානම් ශරීරයේ තියෙන එක නදන්නගෙන තිබිච්ච දේවල් පළච්චාවයි. ඊගාවට ඉන්නේ සුද්ධ අවස්ථාවක්. ඒකට ලෑස්තිලා ඉන්න හදනවා නම් තමන්නේ තේරෙයි අපි කොච්චර දුක් කන්දක් ඔළුවේ තියාගෙන ඒක අයිතිවාසිකමක් කරගෙන ඒකම අනන්‍යතාවයක් කරගෙන ඒකම අල්ලපු ගෙදෙට කී කියා ටෙලිෆෝන් එකෙන් කතා කරගෙන අනික් අයටත් කක්ක දම දම යන ගමනක් හැමෝටම හම්බෙන චිත්තක්ෂණේ කිසියම් මාජරාජවාදීකමක් නැත් අනි ප්‍රජාතන්ත්‍රවාදීව සුද්ධ චිත්තක්ෂණයක් ලැබෙනවා කවුරු ගන්න කැමති නැහැ අර පරණ එකෙන් පොඩ්ඩක් ඉහෙඳ තියාගන්න එක තමයි පුතත් ජනක වැඩේ ඒක නෙමෙයි මේ සූදානම් ශරීරය කියන්නේ. සූදානම් ශරීරය කියන්නේ අපි කරපු සියලුම වැරදි වලට 100%ක් සමාවදෙන්ට ලෑස්ති ඊගා චිත්තක්ෂණේ නැවුම්මව දන්න කෙනා. නැති කෙනාට නැහැ. අරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව දිනපතාම පරයන්කයට පෙර කරමි. මෙය අවදි තුනකින් සිදු කරමි. අලමෝ වම දකුණු වශයෙන් උත් දෙවනුව ඉස්සීම තැබීම වශයෙන් උත් දෙවනුව ඉස්සීම ගෙන යාම තැබීම ආකාර වශයෙන් සක්මණ පරයන්ක භාවනාවට උදව් කරන බව ඔබ වහන්සේ නිතරම පවසන අතර එය මා පුජ්‍යලිකව අත්දකිමි. මේ අපට දෙනු ලබන භාවනා උපදෙස් වලට ඔබ වහන්සේට අප්‍රමාණ කුසල් ලැබේවා. මාගේ ප්‍රශ්නය. මා සක්මණ කරන අවස්ථාවේදී සමහර විට නළල ප්‍රදේශයේ කූඹින් දුවනවා වගේ දැනේ. මේ ඇතැම් විට සක්මණ පටන්ගත් වහාම ඇතිවෙන අතර විශේෂයෙන් තීව්‍ර වන්නේ මා ඊතකේ තෙවැනි අවධියේදීය. නළලෙන් පටන් ගන්නා මෙම සෙන්සේෂන් එක කම්බුල් හා බෙල්ල දක්වා දිවයයි. මෙය පවතන විට මාගේ සතියද ඊතා තීව්‍ර වී ඇති බව පෙනේ. මෙය මාගේ සක්මන් භාවනාවේ දියුණුවක්ද? මටත් අනෙක් අයටත් අනුකම්පාවෙන් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. භාවනාවේදී යම් වෙලාවක හිත ඇතුළට නැමිච්ච වෙලාවේ නන්නතර වෙලා තියෙන හිත ඇතුළට නැමිච්ච වෙලාවේ ඉස්ලාම කුහුලක් කොක්සක් තියෙනවා. මේකද සත්‍ය කියන්නේ අඳුරගන්නේ කොහොමද අරෙමි කියලා. පුරුදුනාට පස්සේ හිත ගෙවැදිච්ච වෙලාව, ගෙට ආපු වෙලාව තීරෙට පටන් ගන්නවා. තීරලවට කලබල කෙරෙවි නැත්නම්, කෝල ගති පෑවේ නැත්නම්, කෝඩු ගති පෑවේ නැත්නම් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ පොතේ කියලා තියෙනවා අපේ හැමෙන් නිකුත් වෙන සංඥා ඇම්ප්ලිෆයි වෙන්න පටන් ගන්නවා. එතකන් අපි ගණන් ගන්නෑ. අපි මේ අනුන්ගේ හැමෙන් නිකුත් වෙනවනේ බලබලා ඉන්නේ. ඒ නිසා අපේ හැමෙන් නිකුත් වෙනවා දන්නේ නැහැ. හිත gedara ඇවිල්ලා සතිය පදියක් වෙන්න ඕන. ආපු පමණින් වෙන්නේ කෝලකට ටිකක් තියෙන එක තමයි පළවෙනි ප්‍රශ්නේ කොහොමද සතිය ආවේ කොහොමද අතිපව දන්නේ? යම් කිසි කෙනෙක් පුරුදු කළා පුරුදු කළා ශක්මණේම වෙන්න ඕනේ හිත ගෙදර ඇවිල්ලා ගෙදර පදිංචි වෙලා පట్టල වෙලා ඉතින් එයාට නිසින්ින්ද ඉන්න දුන්නාම ඇතුලේ නිකුත් කරන සංඥා ඔක්කොම ඇම්ප්ලිෆයි වෙනවා පිටින් එන සංඥා පුංචි වෙලා යනවා. ඒකෙන් පළවෙනියම වෙන එක තමයි එපිඩමිස් එක. හැමෙන් එන සංඥා එතනින් තමයි බෝඩර් එක තීන්දුව කරන්නේ පිට සහ මම කියන එක. ඒක ලොකු වෙන පටන් ගන්නවා. එතකොට එක එක වෙලාවල් වලට එක එක දේවල් මම ඉදිකටු දුවනවා වගේ, වතුර බින්දු ගන්නවා වගේ, කූඩල් යනවා වගේ, කූඹි යනවා වගේ, පොඩි කම්පන චංචල, තදවීම, මුරුල් වීම වගේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් උඟ දෙනෙක් මේකට ක්‍රීම් ගන්නවා. සිද්ධාලේප ගිලලා තියාගෙන ගන්නවා මේ කරප්පන් එනවා වෙන්නේ නැති කියලා ඉතින්. ඇත්තට කරප්පංජාතිය තමයි. නමුත් ඒක දෙයියන්ගේ ලෙඩක් වගේ නිකන් තනිපෙන එකක්. ටික වෙලා ගියාට පස්සේ තේනවා දැන් ඔන්න දැන් ගෙට ගෙවැදිලා. මේකට මේ උණු වතුරක් කරන්න නරකයි. සාදර වෙන්න ඕනේ. මොකද මේ කටුවචාරින් වහන්සේලා පාව පිළිගන්න මේක දරා ගන්න බැරි මට්ටමට යන්නේ. හැබැයි නුහුරු දෙයක්. නුපුරුදු දෙයක් සමහරලාට ගූස් බම්ස් එනවා. සමහර වෙලාවල් වලට එක පැත්තක් හිරි වැටලා යනවා වගේ. වැත්තක් රත් වෙනවා වැත්තක් සීතල වෙනවා කියලා ගොඩක් වෙලාවට මේ හැමේ සිටුවෙන එක බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියන්නේ Taman ගිහිල්ලා ඇඳක නිදාගත්ත පස්සේ කවුරු ඇවිල්ලා සම්භාහණය කරනවා මසාජින් එකක් දෙනවා සමහර වගේ රිදෙනවා සමහර සනීපයි නමුත් අවසානයේ සනීපයක් නෙ තියෙන්නේ මසාජ් එකේ අන්නේ වගේ මුළු ඇඟේම මසාජ් එක පටන් ගන්නවා ඒ කියන්නේ හීලින් පටන් ගන්නවා ඉතින් මේක එක එක කනට උඟක් මන් දැකලා තියෙන්නේ ඇස්කෙවිනි වල කංශිලු වල නියපොතු නැත්නම් නියසිලවල මේ නාසයේ දෙපැත්තේ ඒකේ සමහර තැන් එතන මේ මුඛයේ වටේ නිකන් දෙපරයක් බැඳා වගේ එහෙම නිකන් මාස්ක් එකක් දැම්මා වගේ ලකුණු වගේක් එන්න පටන් ගන්නවා. හැබැයි මේක ඔය සමාධියක් ඇති වෙන්න ඉස්සල්ලාම ඇතින ලාමක ලකුණු තියෙනවා. හැබැයි හොඳ දෙයක්. ඒකට එහෙමම යන්න දීලා තමන් ඉන්නේ මූල කර්මස්ථානේ නම් දැන් මේ සක්මනේ ඉන්නේ. ඒ සක්මනේ ඉන්නේ කේම තමයි හිත තියාගෙන ඉන්නවා පිට අතරමං මේව වළක්වන්න. එහෙම කරගෙන ඉන්නකොට මේක නිසින්ින්ද වැවෙනවා. වැවිල වැවිල ගිහිල්ලා තමන් ජීවත් වෙන බව ඉන්න බව වෙනදාට වැඩිය බොහෝම සජීවීව පේන්න පටන් ගන්නවා කොච්චරද කියනවනම් සක්මනේ හිත පවත්න්නේ නැතුව පවා සක්මනේ ඉබේ වෙනවා නිසින්ින්ද සක්මන වෙන ගමන් තමන්ට තේරෙනවා මේ හැම තැනකම සංඥා නිකුත් වීමක් වෙනවා. ඒ හැම සංඥාවක හැම චිත්තක්ෂණයක මොළයට පණිඩයක් කරනවා. අත තුවාල වෙලා නැහැ, කට තුවාල වෙලා නැහැ, අරක මෙහෙමයි, මේක මෙහෙමයි කිය. ඒ ගන්න වෙන කවදාකවත් අපි දන්නේ නැහැ. මොකද අපි බාහිරේ මත් වෙලා ජීවත් වෙන්නේ. කවදා හරි ඇතුළට දාපු ගමන් අපිට තේරෙනවා මේ එක එක ඉන්ද්‍රියක්, එක එක අංශයක් වෙන වෙනම කොමියුනිකේෂන් එකක් තියෙනවා මොළෙත් එක්ක හැම චිත්තක්ෂණයකම. මම ජීවත් වෙනවා මට කරදරයක් නැහැ. එහෙම නැත්නම් මට මේ ටික ඕනේ කියලා ඒ ගනුදෙනුව ඒ ගනුදෙනුවට හිත ගිය ගමන් මට පේන්නේ පාළු වුණා වගේ. තනි වුණා වගේ. කාගෙත් අවධානය මට නැති වුණා. මම නිකන් මේ රහින් අයින් කළා දැම්මා. ඒ වගේ ගතියක් තමයි එන්නේ. ඒ නිසා අපි ඉක්මනට ඒකට නවල් එකක් කියවනවා, ටෙලිවිෂන් එක බලනවා, පත්තර බලනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර ගමන ආයේ බාහිරට යනවා. ඉතින් නිසා මේක නැති වෙන එකක් නෑ මේක හැමදාම තියෙන එකක්. නමුත් අපි මේකට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. දැන් මේ ලියලා තියෙන විදිහට අනු අනුපිළිවෙලෙන් ගිහිල්ලා පෙන්නනවා මෙන්න මෙහෙම වෙනවා. එතකොට තියෙන ප්‍රධාන දේ තමයි මම කිලිම චෝදනා කරන්නේ සැකයක් මතුවෙනවා මේ යන්නේ හරියටද ඉස්සරහටද පස්සටද මේකද සත්‍ය කියන්නේ මේකද සමාධිය කියන කරා හිත අනවශ්‍ය ප්‍රශ්නයක් කරගෙන සැක උපදවනවා. ඒකල ඒ සැක ඉදීම ප්‍රඥාවක් විදිහට පෙනී හිටිනවා. විචිකිච්ඡා මුඛේන උභයපක්ක සම්තිරණ වාක්‍ය වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්මයක් කියනවා. මේ මම මේ බලන්නේ ඇත්තටම මේ හරිද වැරදිද කියන එකයි කියලා හිත chance එකක් අරගෙන මේක පිළිබඳව සැක උපදවනවා. ඒකල ඒක ඥානයේ වශයෙන් පෙනී හිටිනවා. මේක ඥානය නෙවෙයි. මේ අපේ ගමනට බාධා කරන්න ඇතුළින්ම එන වංචනික ධර්මයක්. ඉතින් ඒකේ නැති කරන්න තියෙන එක ක්‍රමය මේ සාකච්ඡාව විතරයි. කොච්චර භාවනා කරත් පොත් කියුවත් පොත්වල තියෙන ඇත්තටම තියෙන වංචනික ධර්ම ගැන සාකච්ඡා කරනකොට හැබැයි කොතෙන්ද මේක දාන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටික පන්නගත්තට පස්සේ ඒ කියන්නේ ඒ මට්ටම පෙන්වුවාට පස්සේ රූප ධර්ම සම්බන්ධ වංචනික ධර්ම පෙන්වනට පස්සේ වේදනා සම්බන්ධ වංචනික ධර්ම වර්ගයක් එනවා. සංඥා සම්බන්ධ, සංස්කාර සම්බන්ධ, විඥාන සම්බන්ධ. ඒකෝට පේනවා අපිට ඉන හැම තොරතුරක්ම කොච්චර වරදවලද අපි කියවන්නේ කියලා. කවදාකවත් එන තොරතුරක් ප්‍රകෘතිය කියවන්න අපිට දන්නේ ඒ දැන ගැනීම මේ තර්ක මනසට වෙන විශාලම හානිය. එයා කැමති නෑ එන තොරතුරක් ප්‍රകൃතිය පෙන්වන්න. එයා පෙන්වන්නේ එයාට ඕන දේ. හරියට නඩුකාරට මොනවා වුණත් තෝල්කයා තමයි නඩුව මෙහෙවන්නේ. තෝල්කයා නඩුකාරට කියන්නේ උට ඕන දේ. විශේෂයෙන්ම රුද්ද නඩුව අහනකොට සිංහලෙන් නඩුව යනවා නම් තෝල්ක මුදලාලි තමයි වැඩේ දෙන්නේ. ඒ වගේ තමයි මේ අතරමැද ඉඳගෙන මේ තර්ක මනස අපි කියන මේ අන්වේ ඥාන අලි අවුලක් කරනවා. ඉතින් හිතා ගන්න අපි දෙන්නේ කතා කරන මොනවද කතා කරන්නේ කියලා. කියන්න ඕන දේ වෙන එකක්, කියන්න වෙන දෙයක්. මම මොනවා කිව්වත් මේ මනසට ඇහෙන්න වෙන දෙයක්. ඊට පස්සේ දෙන උත්තරේ කියාම යන්නේ කොහෙද මල්ලේ පොල් තමයි. sannivedanayak නෑ මේ ලෝකේ IT ටෙක්නොලොජි එකේ හිටියට අද විතර මිනිස්සු ආසරණ වෙලා කවදාකවත් නෑ. ඒ තරම්ම ඒ අතරමඟදී වෙන ට්විස්ට් එකක් තියෙනවා. ඒ ට්විස්ට් එකෙන් තමයි වැඩ ගන්න ප්‍රවෘත්ති නිලධාරීන්. අයට ඔය මේ IT TN channels හොඳට දන්නා මිනිසයා මේ තමනුත් කාගෙන තියෙන්නේ ඌ ඒකට ඕනේ කුණු හරපයක් දානවා. දාලා ත්‍ෘත්‍ය ත්‍ෘත් එක පොඩ්ඩක් ට්විස්ට් කරලා පෙන්නනවා. ඒක තමයි නිවුස් කියන්නේ. ওই නිවුස් වල තියෙන මොනම දෙයක්වත් එතන වෙලා නැහැ. ඊට අවුරුදු 20කට ඉස්සෙල්ලා ප්ලෑන් කරපු එකක් ඔය කියන්නේ. සිද්ධිය වෙලා නැහැ. එතන ගියාට පස්සේ මේ පැත්ත මිනිස්සුන මේ අපේ පැත්තේ ඉන්නේ අපි දන්නේ නැහැ. ඔය දන්නේ කොහොමද? මේ ප්‍රවෘත්ති වලට කිව්වා ආ එන ප්‍රවෘත්ති අර මොඩකම තමයි. ඉතින් ඒ ඇතුලේ ඔහමනම් අපෙන් නිකුත් වෙන සංඥාවක් මොළයට ගිහිල්ලා ආයෙ එතෙන් ආවට පස්සේ වෙන දේ අතර ට්විස්ට් එක ඔහමනම් මේ ප්‍රවෘත්ති වල දාරි හොඳටම දන්න උන් ඒක ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යෝ මොන ට්විස්ට් එකක්ද දාන්නේ. ඉතින් තන්නේ කර ප්‍රවෘත්ති ලෝකයක ජීවත් වෙන්නේ. අඩු ගන්න තමන්ගෙන් නිකුත් වෙන සංඥාවක් අඳුර ගන්නත් බෑ. හොඳම දේ තමයි මේක සතිය පිහිටවපු ගමන් සතිය පట్టල වෙනකොට හොඳට පුරුදු හැට ඒකේන අඩුයි. එනවනේ එනවා අඩු නෙමෙයි ආයක පట్టල ගන්නේ නැ නැති අයට මේ සතිය දිනුවම සතියට බාධාවක් කියලා හිතනවා. ඒ නිසා මේ ලියලා තියෙන එක හොඳයි බය නැතුව ඉදිරියට යන්න කියලා කියනවා. ගරුතර ස්වාමින් වහන්සේ ඉන්තාමය ඥානය සහ භාවනාමය ඥානය එකක්මද නැතොත් දෙකක්ද සම්මාසන ඥානය උද්‍යව්‍ය ඥානය වැනි කොටස් වැටහෙන්නේ භාවනාවට වාඩි වී කල්පනා කිරීමෙන්ද නැතොත් කමඨහන වැඩිමෙන්ද පැහැදිලි කර දෙන්න මැනවි දරුවන් තරණ මේ එකක්වත් භාවනාවට අදාළ නැහැ මොනවා ආවත් නැති උනාට භාවනා කරන්න පුළුවන් නමුත් උත්තර තියෙන නිසා මම ඉතින් පොඩ්ඩක් වෙලා ගන්නවා බුදුජානනාංශිකේ ක්‍රමයේ හැටියට සුත්තමේ චිත්තාමේ භාවනාමේ කියලා ඥාන තුනක් තියෙනවා. ඒ සුත්තමෙන් පටන් ගන්න දේ චිත්තාමේට දානවා කියලා කියන්නේ ඒක දිරව ගන්නවා කියන එක. මේක ඇත්ත දෝ නැත්ත දෝ කියලා හිතලා. ඊට පස්සේ ඒක හරි කියලා හිතනවනම් ක්‍රියාවත් කිරීම තමයි භාවනාමය කියලා කියන්නේ. ඉතින් ඒකෙදී ඉස්කෝලේ අපි ගිහිල්ලා පන්ති කාමරේ කරගන්න එක සුත්තමේ ඥානයි. ඉස්කෝලේම වතු වැඩ කරනකොට ගෙබිමේ පරිශ්‍රණයේ ගොඩනැගිල්ලෙන් බාහිරයට ගිහිල්ලා පරිශ්‍රණ භූමිය කරන එකට අපි කියනවා අර පොඩක් දිරව ගන්න කියලා. ඊට පස්සේ එදිනදා ජීවිතයට සම්බන්ධ කර ගැනීම භාවනාමය වෙනවා. ඉතින් මේ උද්‍යප්පේ ඥානේ අනම්මනම් කියන ඒවා ඔක්කොමලා හිතා ඉන්නවා මේ එකක් අහ පාට ඇති අරක රතු පාට ඇති දැන් කහේ ඉඳලා රතු වෙනකොට උද්‍යප්පේ ඉඳලා සංකාරූපේකාට යන්න ඇති කියලා. ඉතින් ගෙදර ගිහිල්ලා පොල්ලඹර ගමනොත් කට්ටිය කියනවා මම භාවනා කරලා මට උද්‍යප්පේ ලැබුණා. මට සංකාරූපේ ගිය යනකොට සංකාර උද්‍යප්පේ දුන්නේ එනකොට සංකාරූපේකා තව ලැබුණයි කියලා ඉතින් අර මිනිසුන් දෙනවා මොලේ වයර් මාරු වෙලා කියලා. ඉතින් ඒ නිසා මේක ඔළුවට දාගන්න එපා. මේ බොරු නෙවෙයි. මේ ඔක්කොම පෙළ ගැහුනේ අටුව යුගයේදී. බුදුචානන්සේව සත්‍යවිසුද්ධි ක්‍රමේදී පොඩි දල සටහනක් වෙන අතර බුදුහාමරණ ඒක වෙන්නේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ. බුදුචානන්සේ පෙන්නපු ක්‍රමේදී නෝ උතුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, ආර්ය වංශ ප්‍රතිපදා, සත්‍යවිසුද්ධි ප්‍රතිපදා කියලා ගොඩාක් අපි මේ අහුවෙලා තියෙන අපේ බුද්ධකෝ සාමතුරු වෙන්නේ සත්‍ය විසුද්ධි ක්‍රමේ විතරයි. ඒ නිසා තේරවාදී අය මේ ඥාන විභාගයේ ඒ ඇත්තම ප්‍රබුද්ධ කට්ටිය ගොඩාක් ඔක විග්‍රහ කරනවා. බුදුජානනාංශයේ කාලේ හතක් තිබ්බා. ඊට පස්සේ අටුව ආයුගයට එනකොට ඔක අට්ඨාරස විපස්සනා ඥාන කියලා කඩාගත්තා. 18කට කැඩුවා. දැන් එකක් තුනට කඩනවා. ඉතින් 18 වරක් තුනක් යනවා. අපේ પરම්පරාව ඇසේ ආයත් උක දෙකකින් වැඩි කරලා වගේ කරන්න හිතනවා. කෙස් පැලෙන තර්ක වගේ දිගට දිගට යනවා. නමුත් මතකද යන ඔය එකක්වත් දන්නේ නැතුව තමන්ගේ වැඩේ සිද්ධ වෙන්නත් පුළුවන්. ඔය දැනගත්තයි කියලා කියාට ඒක නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක අත්‍යවශ්‍ය දෙයක් කරගන්න යන්න එපා. අඛණ්ඩ සතිය පවත්තන්න තමන්ගේ කෘත්‍යය සිද්ධ වෙනවා. අර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට ටික වේලාවකින් මගේ කොන්ද නැමේ. සමහර අවස්ථාවල ධනිෂ්ඨක ළඟටම එයි. මෙයට හේතුව පටවි ධාතුව දෙන කරදරයක්ද? නැත්නම් මමයාගේ කන්ට්‍රෝල් එක අඩුවීමක්ද? දරුවන් සරණයි. ඒක ඇත්තටම මේක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා කියන්නත් බෑ. භාවනා කරනකොට මේ වෙන දේ නිසා බොරුවට භාවනා කරන එක නයි ඇත්තට භාවනා කරන එක අල්ලන්න පුළුවන්. ඇත්තට භාවනා කරන එක හරි සිමෙට්‍රික් කැමරාවට හිටියාක ඔහොමම ඉන්නවා. බහන හරියනකොට වැක්කෙනවා. නමුත් ඒ කරන කෙනාට හිතෙන්නේ වැක්කිරණ එක පෞරුෂත්වයට හොඳ නෑ. ඇත්තටම තමයි විකාර ස්වරූප වලට වැක්කිරෙනවා. ඉතින් ඒක නිසා ඔය මේ නිකන් නිදර්ශනයකට කියන්නේ මේ ඔය අපි කට්ටිය ඔක්කොම ගිහලා ගම්පහ අපි බේමසිරි ස්වාමීන් වහන්සේගේ ස්ථානේ භාවනා කරා අපේ ස්ථානේ හදන්න ඉස්සරලා. අන්න ඒකට ගිය වෙලාවේදී මේ දවස් හතේ භාවනාව වීඩියෝ කරන්න කෙනෙක් ඇවිල්ලා කතා කරා. ඒකෙන් මම කොහොමයි පුද්ගලිකව මම කැමති නැහැ වීඩියෝ කරනවට මම පුද්ගලිකව කැමති නැහැ ෆොටෝ කරනවට. ඒක මගේ අහිංසක ඉල්ලීමක්. ඕගොල්ලන්ට ඕන නම් කරන්න පුළුවන් කියලා. ඒ නිසා මං ඉන්න තැන ඉඳලා ඉස්සරහට කරගන්න ඉක්ව මාව අහුවෙන්නේ නැති වෙන එක. ඉතින් එතකොට ඇයිල වීඩියෝ කැමරාවක සෙට් කරලා කතා කරලා කිව්වා මේ වීඩියෝ එක හරියන්නේ නැහැ කියලා එතකොට. ඊට පස්සේ ඉතින් දැන් මට අප්සෙට් දැන් මෙච්චර කැමරා නම්මනම් ගෙනලා ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙනවා දැන් මම විරුද්ධ වෙච්චාම වැඩේ සංවිධානයේ සවුත්තුනේ ඊට පස්සේ හදිස්සිය වගේ ස්වාමීන් වහන්සේ වැඩිය වේමිති සානසිස මංග ස්වාමීන් වහන්සේ මෙන්න මේමයි ඔබ වහන්සේ කල්යතු අවසර දීලා තිබුණාද දන්නේ මම එපයි කිව්වා මම ගන්න එපයි කිව්වා ඒ නිසා කරපු ටිකේ සද්ද එන්නේ නැතිලු ওই විදිහට කරපුවාම ඒක නිසා ඒ වීඩියෝ කරන අයට අවුලක් වෙන්න ඇති මට සමා වෙන්නේ කියලා මම කිව්වයි කිව්වා කවුද කිව්වේ කියලා මොකද මම හිතන්නේ එහෙමයි කියලා. ඊට පස්සේ කිව්වා ඔයගොල්ලන්ගෙන් ඇහුවද කියලා වීඩියෝ කරා. ඒගොල්ලෝ කිව්වා ඇහුවේ නැහැ කියලා. ඒගොල්ලෝ කැමතිද කියලා ඇහුවා. ඉතින් ඒක කටිය අපිත් කැමති නැහැ කියලා. ඉතින් තමයි ජොහම්සු කීපෙක් කරාට මාව වුණේ නැතුට ගන්න කිව්වා ඔක්කොමලා කියන්නේ කිව්වා. ඉවරනේ නේද? ඊට පස්සේ ගුවා කැමරාවක් තියෙනකොට කරන භාවනාව වෙනයි කැමරාව නැතිකොට කරන භාවනාව වෙනයි කැමරාවේදී කරන්නේ මවාපෑම පිම්බීම ඒක කවදාක භාවනාව නෙවෙයි ඊසර ජනාධිපතිව කට්ටි භාවනා කරනවා පෙන්ලා තියෙන පුම්බගෙන ඉන්නේ ඒවා ඒකයි නියම භාවනාවේ වෙනස් අපි පටන් ගන්නකොට ඒ සමබර කරලා සමතුලිත කරලා සහැල්ලු කරලා තමයි පටන් අරගන්නේ. ඒ කායට දෙන්න උපරිම සැපේ. බබෙක් නිදාගෙන ඉන්නකොට හැටි දැකලා තියනවාද? සම්පූර්ණ ඇඟම උදාහැරලා. ස්වභාවික මරණයක් වෙලා තියෙනවා දැකලා තියනවාද? කවදාකවත් කැමරාවට ඉන්න ඕන විදිහට මැරිලා තියනවාද කවදාවත්? බොක්කේ බබා ඉන්න හැටි දැකලා තියනවාද? ඔයතුරු තමයි ප්‍රകൃතිය. බොක්කේ බබා ඉන්නේ මේ කණේ ස්වරූපෙට. ස්වභාවික මරණය තියෙන්නේ කනේ ස්වරූපේට නිින්ද ගියාට පස්සෙත් වකං ගහගෙන අල්ප දාන්න වගේ තමයි බුදියන්නේ. ඉතින් ඒක තමයි නිින්ද භාවනා කරන යනකොට එන්න යනවා. හැබැයි මං කියන්නේ මේ එහෙම වක ගැහිල්ල භාවනා වෙන සෝවන් වීම සකදාගාමි වීම කියලා. එහෙම එකක් වෙනවා. වෙලා ටික කාලයකට පස්සේ තමන්න තේරෙනවා ඒකට යන්න හැටි. ඒකදී තමන්ට පාලනයක් නැති වෙන හැටි. ඒක හොඳට මාස්ටර් කරන්න කරන්න ටික ටික ටික ටික ආයසරයක් යම් ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන් තත්යකට එනවා. මේ නිසා සරුවචන් ආංශයේ පරියංකයට කියලා කියන්නේ පටිසල්ලාණය කියන වචනේ. පටිසල්ලාණය කියලා කියන්නේ සැඟවි ගැනීම කියන අදහස. භාවනා කරනකොට පැත්තකටලා භාවනා කරන්න. දැන් අපි මේ අලුතින් ක්‍රමයක් තියෙන group meditation කියලා. ඒක මහසීසාට අනිත් පැත්ත අරවලා තිනවා. ඒක Tamanටම ලැජ්ජාවක් ඇති කරන විදිහට අනවශ්‍ය විදිහට වැක්කිරෙන්න දෙන්නේ නැතුව යම් ප්‍රමාණයකට ඉරියව්ව මෙනේ නඩත්තු කරන්න. නමුත් Taman හිතන මට්ටමට තියාගෙන ඉන්න හම්බ වෙන්නේ සතිය වැඩිලා සතිය එක යායට යන්න දෙනකොට මේ පෝස් කරන්න බෑ. ඒක වැක්කිරෙන්න ගන්නවා ඒකම සිද්ධ වෙනවා සක්මනේදී. එක දවසක් ඒ අචංචා ස්වාමීන් වහන්සේ යනකොට තායිලන්තේ ඒ ස්වාමීන් වහන්සේගම තවත් මොනාස්ට්‍රික එක්කෙනෙක් එන්න සීරියස් භාවන සක්මන් භාවනාව කරනවලු යා රෝබෝ කෙනෙක් වගේ. මේ අචංචාගෙන හරීම ස්වභාවික මිනිස්සෙක්. ඔතු ලොකු අමරණතර මේ මිනිසුන් සනීපෙන්න කියපන් ඔබිවා. මේ ලෙඩ දඬු ගැටි ගහලා. සක්මන කියන්නේ මේක නෙමෙයි. සක්මන කියන්නේ ස්වභාවයෙන් ඇවිදින්න අනායාසයෙන් ඇවිදින තරම්. ඒ ඉස්සල්ලාගේ කියලා තියුණා වම දකුණ, වශවීම තැබීම, වශවීම යැමීම තැබීම. නමුත් ඒකම අනිවාර්යෙන් කරනවා කියන එක නෙවෙයි සක්මන කියලා කියන්නේ සක්මන හුරු වෙනකන් තන හුරු වෙනකන් අපි යම් ප්‍රමාණයකට කොහොමද කියන්නේ පොඩි නැවතිල්ලක යනවා ගුරුමේ නම් ඇත්තටම කියන්නේ ඊටත් වැඩි වෙනසක් ගිය ගමන් තමන්ගේ ස්වභාවික වේගයෙන් එහාට මෙහාට ඇවිදින්න කියලා කියනවා ඇඟට තීන්දුව කරන්න ඇරලා තමන්ගේ වේගේ ඊට පස්සේ තන හුරු වෙන්න එපා තන හුරුනට පස්සේ ඇඟට ඇවිදින්න ඇරලා පැත්තකටලා තමන්ගේ ඇඟ දිහාම බලනින්නයි කියලා එතකොට කරන්නෙක් නැහැ. පොඩ්ලෝසෙ වට පැද්දෙනවා වගේ එහාට මෙහාට ඒක ලහයට යනවා. තමයි පැත්ත කරලා ඒක දිහා බලාගෙන මට එතෙන්ද එන්න දැන් මේ වගේ තැනකට ආවම දවස් 3-4ක් යනවා තන හුරු වෙන්න අපට. ඒ පරිසක්මනේ පරියන්කෙත් එහෙමයි. පරියන්කේ කරනකොට බොහෝ විට ඒ Taman හිතාන ඉන්න ඉරියව පවත් ගන්න බෑ. මම දැන 3-4 දෙනෙක් ඒක ස්වාමීන් වහන්සේනමක් හිටිය අවුරුදු 35ක් ඔ 32ක් වස් කර්මස්ථානාචාර්යවරයෙක් ඕක නිසා සිවුරේරියා. ඒ ශාංශේ ඉඳගත්තට පස්සේ භාවනා කරනකොට වැක්කෙනවා. ඉතින් ඒ ශාංශකේට කට්ටි ඇවිල්ලා කියනවා. කිව්වට පස්සේ ඒ ශාංශට ඒක හිතලා හිතලා හිතලා ඇත්තටම අනිත් පැත්තෙන් හොඳයි කර්මස්ථාන දෙනවා. මේක නිසා සිවුර වැඩින් සිවුර අරින්න යන්න එපා. ඕක ඇහැටි. කරගෙන කරනකොට හරි ගිහිල්ලා එයි. අර ඇඟේ පණුනලින වගේ තව එකක් තමයි ඔය ඉන්න ඉරියව් වැක්කෙරෙන්න ගන්නවා. ඒක ඇත්තටම වායෝ ධාතුවේ වායෝ ධාතුවේ ස්වභාවය තමයි ස්තම්භන සමුදීරණ ස්තම්භන කියලා. ස්තම්භන කියලා කියන්නේ බැලුමට උලංග වගේ පුම්බල දෙනවා. උලංග අරපුවාම බැලුමක් කරනවා වගේ වැක්කෙනවා. ඉතින් ඒක මේ Tamange දෝෂයක් විතර ගන්න නැතුව දිගට කරගෙන යන්න කියන එකයි කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳව විමසීමට අවසර පතමි. 1 සක්මන් භාවනාවේදී සක්මන මදක් වේගවත් වූ විට අන් අරමුණු සිත තුළ මතුවීම අඩු වී භාවනාවට වැඩිපුර යොමු වන බවක් පෙනෙන්නට තිබේ. මේ අනුව අන් අරමුණු පැන නැගී භාවනාවට බාධා බාධා වීම හෝ නොවීම යන කරුණු මත සක්මන් වේගය වැඩි හෝ අඩු කිරීම සුදුසු ක්‍රියාමාර්ගයක්ද? අපි ඇත්තටම මේ වේගයවත් පිටින් එන අරමුණක් නෙමෙයි අපිට තියෙන්නේ සතිය වැඩෙන්නේ මොකද්ද කරන්න ඕනේ. සතිය අඛණ්ඩ වීම සඳහා මොකද්ද කරන්නේ? ඒ දෙක කරන එකයි තියෙන්නේ. ඒක මේ මේ වැඩ වින අරමුණු වෙන එක අඩු කරන්න ඕනේ. වේගය අඩු වැඩි කරන්න එක නෙවෙයි වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ සතිය පැවැත්වීමට සතිය අඛණ්ඩව කරගෙන යාමට මොනවද කරන්න ඕනේ? ඒක කවදාවත් කවුරුකුත් කියපු දේ හරියන්නේ නැහැ. තාම ට්‍රයිල් ඇන්ඩ් එක කරලා කරලා කරලා ඒක උදේට එක විදියක්, දවල්ට එක විදියක් රැට එක විදිහක් එක එක විදිහකට මේ හැඩේ වෙනස් වෙනවා කියනවා නම් හරියට මේ වාහනයක් එලවන මනුස්සයා ෆස්ට් ගියර් එකේ ඉඳලා සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕනේ සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දාන ඕනේ එක ටෙක්නිකල් රයිටෙන් ලියන්න බෑ කන්දක් අදිනකොට වෙන විදියක් පල්ලම් බහිනකොට තව විදියක් බඩු වැඩි නම් තව විදියක් ඒ ඒ විදියට තියෙන. ඒ වගේ හොඳට දැනගන්න අනායාසයෙන් සක්මන වෙන්න ඕනේ. තමන්ගේ මෙහෙවීමක් නැතුව වෙන තරමටම ස්ථානට හුරු වෙන්න ඕන. වේගය සමබර වෙන්න ඕන. ඊට පස්සේ ඒ අනායාසයෙන් සිදුවෙන දිහා වෙන කෙනෙක් බලනවා වගේ බලන ඉන්නවා. එතකොට බාහිරින් එන කරදර අඩු වෙනවා කියන එක සාධාරණ ප්‍රකාශයක්. අපේ પરමාර්ථය වෙන්න ඕනේ වැඩ කරනකොට, සක්මන කරනකොට, පරියන්ක ඉන්නකොට සතිය වැඩිවීමට අවශ්‍ය දේ දෙනවා. මිසක් වෙන දේවල් ඉස්සරහ කරන්න ගියොත් මේ ගමන සංකීර්ණ වෙනවා. සංකර වෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ මා මෙතෙක්කල් ආනාපාන සති භාවනාව කර ඇත්තේ ඉන් ලැබෙන සමාධියට ඇලෙමින් විනා ඉන් සතියක් සති සම්පජන්ණයක් දිනු කර ගැනීමට නොවන බව වැටහුණේ ඊයේ ඔබ වහන්සේ කළ විස්තරයකින්. මින්පසු සතියට ඒ අදාළ ගෞරවය ගෙන දීමට කටයුතු කරමි. වෙනදා ආනාපානයෙන් සමාධියට ගිය විට වැඩ නොකැඩී එන සිතුවිලි දැක ඇත්තෙමි. එහෙත් ඊයේ පාඩමින් පසු සතියට මුල් තත්වයේදී අද උදේ භාවනාව කෙලෙමි. ඊකටම වාගේ සමාධිය පැවතුණු අතර සතිය ඊටා හොඳින් පවත්වා ගත්තෙමි. සමාධියට ඇලී තෘෂ්ණාව පෝෂණය නොවුණු අතර බාහිරින් හා ඇතුළතින් එන සංඥාවලට සිහිබුද්ධියෙන් මුහුණ දීමට හැකි විය. වෙනදා මෙන් එන නන්නත්තර සිතුවිලි පැමිණියේ එකක් හෝ දෙකකි. වහන්සේ පවසන සතියේ සෙල්ලක්කාර බව යන්තම් හරි වැටහුනේ අදය. සතිය දිනු කිරීමෙන් සති සම්පජාන්‍ය ඒ මගින් ප්‍රකෘති සිහියත් සති සම්පජාඤ්ඤයත් ඒ මගින් ප්‍රකෘති සිහියත් ඒ මගින් විනිවිද දැකීමෙන් විදර්ශනාවත් දියුණු වේයයි හඟෙමි. මා පැවසූ දේ පිළිබඳ වැරදි ඇතොත් කරුණාවෙන් පහදා දෙන්න උපවාසයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පත. ඔය දහන්දා භාවනා සෞත්‍යච්ඡා වෙන එකක් ලියනවා. හරි ගියාම හරි. මේක වැරදි කියන්නේ නෙමෙයි මම කියන්නේ අපේ ඒ ජීවිතේ දිහා බලනකොට අපිට හොඳට මෛත්‍රිය තියෙනකොට පේන්නේ මුළු ලෝකෙම මෛත්‍රියෙන් පිරලා. තද වෙච්ච දවසට දකින දකින එක මරන්න කණ්ඩ හිතෙනවා. ඉතින් අපි හිතනවා මේ ලෝකයට වෙස්මාරු වෙනවා කියලා. ලෝකයට වෙස්මාරු වෙන්නේ අපේ වේශයේ මාර්ගය. ඉතින් මේ වගේ එකක් ආවට පස්සේ ආය හත අටක් යන්නේ හරියාදුවට. ඉගිල ආය එකක් එනවා. එදාට හිටියොත් මේ හාමුදුරුව මෙතන අම්මා ධම්මජීව හාමුදුරුව මුල්ලේ සත්‍ය හාමුදුරුව තමයි අද කියලා දුන්නේ කියලා අන්න එයාට වඳිනවා. එච්චරයි ඔගේ මේච්චර ඒත් කමන්නේ මොකාට වැදලා හරි කමන්නේ කඩන්න නැතුව ගෙනියන්න. ගෙනියනවට ගෙනියනවට තමන්න තියෙනවා කරන හැම වැරද්දකින්ම මොකක්දෝ පාඩමක් හම්බ වෙනවා. ඇත්තට හරියන දවස නෙමෙයි වැදගත් දවස. වරදිද්දි කඩන්න නැතුව යන එක. ඒකයි මේ මුළු ආධ්‍යාත්මික ජීවිතේම තියෙන සුන්දරත්වය තමයි භවනා හරියන්නේ නැති වුණත්. කිසිම බලාපොරොත්තු නැතුන තමයි හරියට නිතිපතා වැඩේ කරනවා නම් දෙයියෝ බ්‍රහ්මේ පවා වඳිනවා. මෙයා හරියනකොට බඳින එකට ඉතින් ඕකෙන් සප්ලයි ඇන් ඩිමාන්ඩ් කියන එකනේ. ඕකේ ප්‍රශ්න නැහැ. හැබැයි මේ මම මේ මේ ලියුපේ එක්කන අව탁සිරුණ කතා කරනව නෙවෙයි. මේ moods. එදාට සියල්ල හොඳින් සිද්ධ වෙනවා. වරදින්න පටන් ගත්තාම සියල්ල වරදින. ඉතින් මේ වගේ හොඳ පරියන්කයකට පස්සේ කොහොමද හත අටක් ඊට පස්සේ දිග්ගටම වර්ධිනේ වෙනවා. ඉතින් ආයෙත් සරයක් කරගිලා ගිහලා ආයෙත් හොඳ එකක් එනවා. ඒක ඉතින් කාගේ ට්‍රෙන්ඩ් එක. එක්කෙනෙක්ගේ දෝෂයක් නෙවෙයි, එක්කෙනෙක්ගේ ලාභයක් නෙවෙයි. ඒකට එකම දැචෙන සතත අභ්‍යාසය. හරියටම හදාගත්ත කාලසටහන දිගට කරන්න එදිනදා ලැබෙන ප්‍රතිඵල වලින් මහා ලොකු දෙයක් වෙන්නේ. ඒක බොහොම විශ්මුණු මාරු කරන සුළුයි. හරියට මොනත වෙනස් වෙනවා. දිගට කරගෙන ගියාට පස්සේ තව කෙනෙකුට කියලා දෙන්න බැරුව යනවා. හැම කෙනාම භාවනා කරන ප්‍රතිඵල අපේක්ෂා වෙන්නේ. භාවනා උගන්වන්න ප්‍රතිඵල අපේක්ෂා නැති කරන්නයි. දැන් ක්‍රීඩා තරඟ ලෝකෙට ආවේ ජය පරිදුම් බාර ගන්න අද මොකද වෙලා තියෙන්නේ? ඔලිම්පික් පිටිය මරා ගන්නවනේ. දිනන්නම ඕනේනේ. මොකද ඕකද ක්‍රීඩා කියන්නේ? ක්‍රීඩාව ලෝකෙට අපි හඳුන්වලා දුන්නේ ජය පරිදුම් දෙකටම පුරුදු වෙන්න. දැන් බෑ. ඔය දිනන්න ඕනේ. ඉතින් ඒ වගේ අපිත් මේ සතිය උගන්වන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන්නයි ජය පරාජය දෙක සමසේ බාර ගන්නයි. නමුත් අපි මේ මුලදි මුලදි අනිවාර්යයෙන් මේක වෙනවා. මුලදි මුලදි අපි සත්‍යයට පෝර දාන්නේ ජය පැත්තෙන්. නමුත් එහෙමම නෙමෙයි ජීවිතය කියන්නේ හිතට බොහොම නපුරු දෙයක්. සත්‍ය කියන්නේ හිතට තිත්ත දෙයක්. ඒ නිසා මේක හොඳ වෙලාවට වෙච්ච එකක්. නමුත් මේක කඩුල්ලක් නෙමෙයි. කඩලු රාශියක් පනින්න ඕනේ මේක අමතක වෙනකම්. ඒ පණින හැම වෙලාවෙම මතක තියාගන්න නිටි අභ්‍යාසයේ විතරයි අපේ පිටකොන්ද පාටපත් වෙන ලැබිච්ච ප්‍රතිඵල නෙමෙයි. ලැබිච්ච ප්‍රතිඵල තණ්හා බරිතයි, මාන්න බරිතයි, සක්කාය දිට්ඨියෙන් බරිතයි. ඒව ලැබුණත් ලැබුණත් දිගට කරගෙන යන්න ගියාම මොක්කාටවත් අල්ලන්න බෑ. එතකොට ඒකට ලැබෙන අතිරේක ලාභයක් තමයි වරින් වර අර වගේ හොඳ හරි හරි හොඳට හරින සතුටින පරියන්ක ලැබෙනවා. ඒත් ඒක අදහසක් ගන්න එපා. දැන් මට හරි ගියා. ඊට පස්සේ වරදින්නේ නැහැ කියන අදහස ගන්න එපා. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ නැවත ප්‍රතිසම්භියක් ගත නොහැකි පරිදි විඥානය බෙලහීම කිරීමට ප්‍රගුණ කළ හැකි යම් අදිෂ්ඨානයක් උගන්වනු මැනවි. පෙරවන් සරණ. මම දැන් මෙතන කියන එක සදාකාලිකව පවත්තන. ඒකට පුනරුත්පත්තිය නැහැ. මම දැන් මෙතන කියන චිත්තක්ෂණය අතීත සැලසුන්නේ නැහැ අනාගතේ නැහැ ඒක නිසා අදිෂ්ඨාන කරන්න මට මෙතන ඉලා මරණ මොහොත දක්වම. ධිකටම සතියේ. ධිකටම එළඹ සිටි සියේ හිටියොත් එචාන. ඒක හැබැයි ප්‍රශ්න තියෙන අදිෂ්ඨානෙන් ගන්න බෑ. පුළුවන් නම් හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ උදේවරුේ පර්යංක භාවනාවකදී කයට සිත තමා සිහියෙන් සිටියෙමි. එවිට ටික වේලාවකදී ශරීරය කොට්ටය. ශරීරයේ කොට්ටයට වදින එක් ස්ථානයක් පමණක් ගැන සිත එළඹුනි. ඒ ස්ථානයට සිහිය යොදා සිටින විට තදගතිය, පටවි ගතිය හොඳින් වැටහුණි. මුලදී ශරීරයේ තදගතිය හා කොට්ටයේ තදගතිය වෙන වෙනම දැනුණද ටික වේලාවකින් දෙකම එක තදගතියක්සේ දැනිනි. ටිකකින් ඊතා සැහැල්ලු ස්වභාවයක් මොකුත්ම නැති ගතියක් දැනුනි. දැනෙන ස්වභාවය මොකුත්ම නැති ගතිය යනම බලා සිටින විට ටික වේලාවකින් තවත් ශරීරයේ තැනක කලින් ආකාරයටම අත්දැකෙමි. මෙසේ කිහිප විටක්ම පසු පිටකින්ම පසු මොකුත්ම නොදැනෙන සැහැල්ලු ස්වභාවයක් පමණක්ම ඇති බව අත්දැකේ. ටික වේලාවකින් එක් විටක සිතුවිල්ලක් අරමුණු විය. එය අරමුණු වූ බව දැනගත්තද ටිකකින් එය නැති වී තවත් සිතුවිල්ලක් ආවා. නමුත් යම් තැනක අතරමං වූවා වෙන්නක් සිදු වුණා. මොහොතකින් මෙවැනි දෙයක් හිතුණා. වහන්සේ ඊයේ දේශනා කළ පරිදි රූපයේ පටවිය පිළිබඳ අජ්ජත් බහිජ්ජත් දෙක හොඳින් පෙනී එහි දේශ සීමා නැතිවන බව නම් සැබෑවකි. නමුත් සිතුවිල්ල ගැන එවන් දෙයක් නොදැනුණු බවයි. පසුව සිතුවිලින් සිතුවිලිත් මගේ නොවේය මම නොවේය ආත්මය නොවේය කියා අතහැර එසේ සිටීමත් අතහැර දැමුවෙමි. සහැල්ලු බවක් දැනුනි. නමුත් රූපය නැති වුණ නැති වුණා තරම් අය ප්‍රත්‍යක්ෂනෝ ප්‍රත්‍යක්ෂනෝනි. සිතුවිල්ල හා කෙසේ කටයුතු දැයි පහදා දෙන්න. ඇත්තට මේකේ යම් යම් උපක්‍රම වර්ගයක් තමයි හිතලම කරලා තියෙනවා. ඒකේ ප්‍රතිඵල ගැන සඳහන් වෙලා තියෙනවා. අපිට ඉසල රූපේ පිළිබඳව සීමා මායියාවල් නැත්ැනකට යන්න පුළුවන් ගතියට ආවනම් අනිවාර්යයෙන් මේ රූපේ අයින් වෙච්ච තැන රූප සංඥා එනවා නාම ධර්ම ඉන්න පටන් ගන්නවා. හිතවිලි එනවා, වේදන එනවා, සද්ද වෙනවා. ඒකට සමහර විටක බලාපොරොත්තු වුණාට වැඩිය හිත සිටිවිලි භරිත වෙන්න ඉඩ තියෙනවා. බර මිචිලි ගොඩක් එන්න ඉඩ තියෙනවා. වේදනාව තීව්‍ර වෙන්න ඉඩ තියෙනවා. ශබ්ද වැඩිපුර ඇහෙන්න ඉඩ තියෙනවා. නැත්නම් සද්ද වලින් කරදර වැඩි වෙන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඒ හේතුව අර හිත හොඳටම සංවේදී වෙලා මෙතෙක් අරමුණු කළා වූ රූප කර්මස්ථානයේ පැත්තකට වෙලා එතකොට අර යටින් තිබුණ කාපට් එක යට තියෙන කුණු පේනවා වගේ හිතුවිලි වේදනා සද්ද වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරයාට රූපෙන් ඉගෙනගත්ත පාඩම නාමයේ පැත්තට දාන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍ය කියන්නේ තියෙන හරි රූපය හරි ස්පර්ශය හරි පටවිය හරි ගෙවුනට පස්සේ මේ කෙවියන් පිළිබඳව Tamanට ඇතිවෙච්ච හැඟීම මොකක්ද? Taman මේක අත්දැක්කේ කොහොමද? සහල්ුවෙන් සහල්ුවට යනවා වගේ තේිනවා නැත්නම් තනි වෙනවා පහළ වෙනවා කම්මැලි වෙනවා වගේ දැනනවාද කියලා එයාට දැනෙන හැඟීම අත්දැකීම අත්විඳීම බලනකොට සත්‍ය ධර්මයේ දන්න සත්පුරුෂය ආශ්‍රය කරපේ කාණ්ඩ ඒක ලාභයට සැලකෙනවා මට එන්නේ එන්නේ කරදර තිබුණ තැනින් කරදර නැත්නම් ගියා. ඝර්ෂණ තිබුණ තැනින් ඝර්ෂණ නැත්නම් ගියායි කියලා. අසත්පුරුෂාශ්‍රිතින අසත්පුරුෂයාට අනේ තිබුණට තිය පාළුවේ මහා කම්මැලි මහා නීරසයි කොටු වුණා තනි වුණා වගේ දැනෙනවා. එකම දේ වෙන්නේ දෙන්න දෙන අර්ථකථන දෙක වෙනස්. ඒ අර්ථකථනයේ අණුව ඒකාන්තයෙන්ම ඇතුළේ බලය වෙනස්. බලපෑම වෙනස්. ඒක නිසා එතනට ගියාට පස්සේ මේ වෙච්චි සංගතියට Taman දක්වන ආකල්පය Taman ප්‍රතිචාරය මොකද්ද කියලා තමන් දිහාම පෙන කෙනෙක් බලනවා වගේ බලන එක තමයි කර්මස්ථානාචාරවරය කරන්නේ. සතිය කරලා දෙන්නේ. ඉතින් ඒක තමන්ට අසුවිරු ඥාන තියෙන කෙනාට දැනගන්න පුළුවන්. රූපයේ ඒ ඝර්ෂණක අලුංගටුන් ස්වරූප නැති වුණාට පස්සේ හිතවිලි එනවා. ඒ හිතවිල්ල තමයි බාරගන්න ඊගාව පාඩම් පන්තිය විදියට නැත්නම් කරදරයක් විදියට කියන එක තමයි මෙතන කතා කරන්නේ. ඊගා පාඩම් පන්ති කියලා දන්නවනම් කියන්න තියෙන්නේ අර රූප වගේ තමයි මේ හිතවිල්ලත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා බැලුවොත් ඒකෙන් එන නපුරු බලපෑම නෙන්නේ නැහැ. ඒ කිවිල්ල කියවෙනවා. රූපයෙන් සමගත්තට වැඩි තමගත තරම් ලොකු ගැම්මක් නාමයෙන් සමගන්නකොට එන්නේ නැහැ කියලා. يعني හිතවිලි තිබිලා නැති වෙනකොට රූපේ තිබිලා නැති වෙන තරම් ආස්වාදයක් එන්නේ නැහැ. පහසුවක් එන්නේ නැහැ. ඒක තවදුරටත් පරීක්ෂා කරලා බලන්න ඕන එකක්. සමහර ටික අනිත් පැත්ත වෙනවා. රූපයෙන් සම ගන්නවට වැඩිය ලොකු වෙනසක් ඇති වෙනවා. වේදනාවෙන් හිතවිලි වලින් සම ගන්නකොට. සමහරකට හිතෙනවා මේ ප්‍රධානම දේ තමයි මේ ලෝකේ රූපයෙන් සම ගැනීම. අපි බැඳිලා තියෙන තරයක් බැඳිලා තියෙන රූප ධර්ම වලට. ඒක ගලවගත්තට පස්සේ නාමයෙන් ගලවෙනවා කියන එක ඒ කලාවම තමයි යොදාන තියෙන්නේ ඒ ව්‍යාකරණයමයි ඒ සමීකරණයමයි ඒක එච්චර අමාරු නෑ ඒ නිසා මුදුවට සූත්‍ර කියලා බලනකොටත් පේනවා සර්වචනාංශයේ ප්‍රධානම වගකීම වෙලා තියෙන්නේ මේ ලෝකයා මේ රූප ලෝකයට බැඳිලා තියෙන බැඳිල්ල. රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලට කරන මේ කැඹිරිල්ල. මේ කරන දාස භාවය. මේ කරන අසීමිත යටහත් පහත් භාවයෙන් ගලවලා දුන්නට පස්සේ ඊටු ටික ලේසි කියලා. ඒ නිසා මේ ගමනේ මුල ටික තමයි අමාරුම ටික. ඊට පස්සේ දාර්ශනිකව අමාරුයි. ඥාන ශක්තියට අමාරුමොත් ප්‍රායෝගිකව ඉච්චර අමාරු නෑ. ඒ නිසා අපි අර රූපේදී ගන්න රූපේ අපිට නැතුව බෑ. කොතෙන්ද යනකන්ද අපිට රූපයේ ප්‍රයෝජනෙන් සලකලා වැඩගන්නේ කොතනදී ඒක සුඛෝපභෝගී වෙන්නේ පරිභෝගකත්වයට යටෙන්නේ කියලා දැනගන්න සීමාව දන්න කෙනාට ඒ සංවේදී භාවය වේදනා සංඥා සංස්කාර වලට යොදන්න පුළුවන්. ඒකට හොඳ ඥාන ශක්තියක් තියෙන කෙනාට. ඒක නිසා අපිට අනිත් දවසේ භාවනා පටන් ගන්නකොට ආයත් රූපෙන් පටන් ගන්නවා. ඒකකොටත් අර කෝල්ලා කුලියක් අයින් කරනවා වගේ අයින් කරන්න හදනකොට අහු වෙනවා. ඒක තමයි භාවනාවේ අමාරුම කොටස. මේ රූප ලෝකයෙන් අයින් වෙන එක නිසා දිව්‍ය ලෝකේ භාවනා කරන්න බෑ. මොකද මේ රූපේ කරදරේ නෑ ඒකේ. ඒ කියන්නේ භාවනා කරන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය නැහැ. භ්‍රම ලෝකෙත් බෑ. භ්‍රම ලෝකේ කරන්න බෑ මේ මේ රූප වලින් එන මේ නපුරු බලපෑම නැහැ. ඉතින් ඒකවල පරිශ්‍රණය කරන්න අමුද්‍රව්‍ය නැහැ. මෙහෙන් කරලා ගිය කෙනෙකුට ඇඩ්වාන්ස් ලෙවල් එක කරත හැකියි. මේ බේසික්ස් කරලා ගිය කෙනාට. ඒ නිසා මේ මඟුල් සක්වලේ තමයි මේ සෙල්ලම ඔක්කොම තියෙන්නේ. දන්නේ නැති එකව උදේ ඉඳලා හැන්ද වෙනකම්ම රූපෙම ගත කරලා ඒකටම ඕවර් ටයිම් කර කර මහන්සි වෙලා තෝ තෝ වරපල කික රණ්ඩු කර කර දඟනවා. භාවනා පටන් අරගන්නේ ඇත්තටම රූප ලෝකේ සමුගතට පස්සේ. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය තුනී වීමෙන් පසු එහි කිසිම මතකයක් නොරැඳෙන්නේ නමුත් සතියෙන් කරන කරන කියන දේවල් හොඳින් මතක තිබේ. මෙයට හේතුව කුමක්ද? ඔබ වහන්සේට දරුවන් කරා. මම ඉච්ඡා ප්‍රශ්න ඉච්ඡා පැහැදිලි නෑ. ආනාපානෙන් කරන දේ සහ සතියෙන් කරන දේ කියලා මේ සතියෙන් කරන දේ කියන එක මොකක්ද වචනේ නිර්වචනය කරලා දුන්නොත් මට මට පුළුවන් මොකද්ද මේ අදහස් කරන්න කියලා කියලා දැනගන්න. එහෙම නැත්නම් මේ වචන වලින් එන්නේ මට මේ ප්‍රශ්න කරුව ඇත්තටම කැමති නම් සතියෙන් කරන දේ කියන එක අර්ථකථනය දෙන්නේ. ඒකට අපිට ගෙනියන්න පුළුවන්. ඒක කැමති නැත්නම් අපි ඊගා ප්‍රශ්නට යනවා. Venerable Bhante, what carries over from this life to the next life? which word would accurately describe this? Energy, thought, consciousness, or would any other word be accurate? Please explain. Thank you. Uh, it is impossible to reduce to one word. Trungpa, you the first person came to America about this person, he told that is called neurosis. Whatever the uh, mental diseases you accumulated in this life, by your reaction you take to the next moment, next life, tomorrow morning and everything. And uh, when Godwin explained he told what we accumulated or what the, what the diseases we created in our mind, we are carrying from this life to the other. Life is completely balanced one. It need no anything, you have to just live. But instead if you going to be smart, if you try to do it better, each and every time you distort it that you are committing, that you are responsible. That is carrying with you. So difficult to put into single term. So that is what sometimes known as kilesa or assumptions, reactions and value judgment. These things are carrying along. So therefore, if you live without demand or without any complaints, that means you have no any value judgment. You are ready to accept as it is. So there is no uh, backlog from this moment to the next moment. And then that is life we spend after the age 6 till our full maturity of this nervous system come into being. So when and where you become healed, when and you become non-centric, not eccentric, now become balanced, that means our psychology go to the child psychology. Ready to accept. That means it is fit into any circumstances rather than you are going to change the circumstances, you try your ability to fit into the circumstances, just like water. When you are pouring into the vessel, it takes the shape of the vessel. It never asks uh, the particular shape. So our mind is going from solid form to the liquid form, that is what you call meditation. When and where it is solidified, adamant, it needs its own shape. That is what we call, we are trying to change the atmosphere according to our liking and disliking. For that you are responsible. That is carrying as a backlog. Respected Venerable Sir, I feel a tingling sensation starting from my upper arms and uh, shoulders going very fast down to my lower body. When this happens, I note it and then go back to the breath. Please let me know if this is correct the, the starting point is completely out of the sky, out of the blue. So if someone can explain when you are meditating, what is the primary object, how the secondary object become prominent and when and where, then it is easier someone to figure it out what he's talking about. Otherwise, telling that uh, there's some sensation happened, maybe you are leaning against something sensitive. Who knows? Amanda has to say this is happening in walking meditation or in sitting meditation while I am doing breathing meditation. That kind of background information I can't assume for anyone. So therefore, if this is the case, if you present it to the court, the judge will throw away. Useless papers. Please talk, be uh, uh, responsible to the background. You have to tell the background. And luckily enough, last it says, whenever it is not there, it goes back to the breath. That indicates talking about something meditation, something related to the in-breath and out-breath, that is something related to the sitting meditation kind of thing, I can assume. If that is the case, I would say it is natural. But don't put me in trouble. Please give the background. That is what we, we are in, in a discussion. To understand the stand we are is stand and then give the picture to the other person. How otherwise how can how someone can analyze it? So this is exactly what happens. We assume. We assume other person knows everything like. That's why we are happy with the omnipotent, omnipresent God because he, it is omniscient. So he, everyone accepts, he knows everything. So you can start from the, not ABC, you can start from the XYZ. Thinking that God knows, I am not God. I am not omniscient. I am very rational person. I need the background. But this is not a good, good presentation. Ah, you see the culprit? Now he caught up. Now he caught up. So anyway, you have to tell, I am a meditator this happened during in a meditation. It was a sitting meditation. I started with breath meditation, something kind of a background. That, that's right. That is exactly what you said. So that is... the credit No, it won't goes to you, it is to me because I have to assume everything. But don't put me into the trouble situation. Tell me the background. The background is I was in sitting meditation. Yeah, good. And I was not leaning against any wall. Yes. from here all the way down. And it has happened more than once. So when it is happening, how many minutes after sitting it happened, or soon after sitting, or how many, what is the relationship between the breath? I didn't really notice it, but I wouldn't say immediately after. Yes. It was uh, later. So <laughs> changing into the uh, breath to the tingling sensation happening in the slowly manner all of a sudden. All of a sudden. That is the, what you have to observe. In vipassana meditation, nothing happened in all of a sudden. If it is all of a sudden, that is lack of mindfulness. So you have to understand, you have to put it in other way. Things happen in an orderly manner. That is the world. We wish to make it as an accident, but no accident in the world. Everything has cause and effect relationship. And when and where it becomes accident only, we have a rush to tell others. But if it is something slowly happening, nothing to tell. Next time also you can do it. So just put it there whenever you are focusing your attention on the breath, and how the shifting take place from the breath to the tingling sensation to your shoulder, so when and where you go with that preparedness, you may gain so much of background information. And that information indicates whenever you are going to keep the track with one uh, thread, you are losing a lot. If you try to be only with the breath, the arising part of the tingling sensation you have missed. All of a sudden you awaken into the gross tingling sensation, at that time breath lost. But it is not the case. Usually happening is gradual shifting. When and where such a thing happen next day, you, if you go prepared, you can see how something gives rise to some other thing. This is the world that is happening, but our mind try to make it a quick thing, or a drug thing, or accident-like. In the meditation world, no accidents. Everything is gradual. When I'm doing the breathing meditation, if there is a sound, then my mind goes to the sound and I say, listening or hearing something, right? Same way I'm doing the breathing meditation and then I feel this tingling coming from this area going all the way down. Then all I said was, oh, tingling, because it has happened many times. And then I go back to the breath. Then I continue with the breath. Good, that is okay. Then again, I'll get that same thing. So next time when you go prepared with, it's a good thing. It is nothing to be reacted, nothing to be frightened with, uh, nothing novelty. It is there. So then you can understand from one uh, breathing you have to feel the rubbing sensation at the wall of your nostril. And the tingling sensation is some other place, so place-wise lodging. lodging happens and the rubbing sensation is with respect to the air element. This may or may not be due to the air element. The element also changing. So whenever such a thing happen, well, next time when it is happening, you have to go prepared. Don't accept this as an accidental thing or abrupt thing. Gradual thing, then you patiently you can observe. And you can understand not only that, at the given times, thousand and one things are happening. Our mind choose something which is important for your natural selection and for the security. That is the only two criteria in our evolution. Out of the, all the signals coming, what you pick, what you consider as important is for your natural selection as well as for your security. But that does not indicate this is the only signal you have. So whenever you open the, all the signals, you are omniscient and omnipotent. When you are choosy, that means you, you are more concerned about your security, more concerned about your natural selection. So our mind began narrowed down. Now we are talking with this narrowed down mind. But if you go prepared and observe it, huge thing, lot of panoramic view, lot of dimensions are there, then you understand it is nothing special. This area, everywhere this changing is taking place, that is called the flux. That is called the uh, santati. Things are gives rise to other things. So this is a, just door opening, just a glimpse. Everywhere it is happening. That is how the mind become mature. So take it into grant, this is good. There is something promoting. So next time I will not uh, just report it as an abrupt thing. I am trying to see whether it's a sequential thing or gradual thing uh, as an optional way Observe it. Good, but uh, you, that unexcusable as far as Radhika is concerned, because he's a good writer. And when this is happening, it is like a Montessori. Good. Yeah, that is, that is the only good thing. ස්වාමීන් වහන්ස මා භාවනාව කරන්නට පටන්ගෙන වසර කිහිපයකින් මා අසා ඇති පරිදි උපදෙස් දෙන්නට කෙනෙක් නැතිව තනිව භාවනා කිරීම නොකළ යුතු බවයි. මා ඒ නිසා ගෙදරදී පැය භාගයකට වඩා වරකට භාවනා කරන්නේ නැත. මගේ මාගේ භාවනාව පැය දක්වා වැඩි කිරීමට මා කැමැතිය. එහි වරදක් ඇද්ද? මාමය විශේෂයෙන් අසන්නේ මෙහිදී මාලද අත්දැකීම නිසාය අත්දැකීම් නිසාය එක ඊයේ රාත්‍රියේ සිහිනයක් දුටුවෙමි. වසර 25කට පමණ පෙර මියගිය නැගණිය අඬමින් සිටේ සිටින්නු දුටුවෙමි. ඇය මගේ පිහිට පතන්නේද නැත්නම් මෙය ගණන් ගත යුතු නැති දෙයක්ද? දෙක අද උදේ භාවනාව කරන විට මගේ සිරුර ඇති බවද නොදැන මගේ සිරුර ඇති බවද නොදැනී ගියද මගේ උරහිසේ වේදනාවක් ඇති බව පමණක් දැනුනි. ඒ වෙලාවේ අවලක්ෂණ වැළපෙන මොහුණක් මා ඉදිරියේ දිස්විය. ටික වේලාවකින් එය නොපෙනී ගොස් ආලෝකයක් දුටු මේ මාගේ මවා ගැනීමද ඔබතුමාට තෙරුවන් සරණයි. නැතර මුල් ප්‍රශ්න ටිකේ ඉච්චන ලොකු සම්බන්ධයක් නැත්තේ නෑ විස්තර ටික හොඳයි. ප්‍රශ්න තියෙන්නේ මේ වගේ දේවල් දකිනකොට භාවනා යෝගාවචරයට මොනවද කරන්න ඕනේ? මේක ඇත්තටම හිතේ මවාපෑමක්ද? එහෙම නැත්නම් ඇත්තද? මේකට අපි ඒ හීනා පලාපල අහලා ඒකට බලි පිදලි පිදවිලි දෙන්න ඕනද? අනම්මන ප්‍රශ්න තියෙන්නේ. ඒක ඉතින් මම හිතන බොහොම සාධාරණයි කියලා ප්‍රශ්නේ. නමුත් මතක තියාගෙන ඉන්න තියෙන්නේ දැන් ඔය කියන ප්‍රශ්න ඉන්න මට්ටමේ තියෙන අපි මෙතන පැයක් භාවනා කරනවා දවසට වගේ පැය 7-8ක් භාවනා කරනවා. ඉතින් ඒක කරගෙන කරන ගියාම තමයි තේරෙයි මේ ගෙදර ගිහිල්ලත් ඔය තිබුණට වැඩිය ටිකක් කෙරුවට ඇති. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ වගේ තැන් වලින් අපි විවුර්ත වුණාට පස්සේ බය වුණාට පස්සේ යන්න පුළුවන්. මූල ධර්මානුකූලව කියනවා මේ සියල්ල මනෝවිකාර. නම් තවෙට එහෙම ඔක්කොම පැත්තකට දාන්නත් බෑ. ඒක නිසා එහෙම තමයි මතකයක් තියෙනවා නම් අවුරුදු 25කට ඉස්සලා ගිය නැගණියගේ වියෝවීමක් භාවනාවට ඉඳ ගන්න කලින් හෝ නිදා ගන්න කලින් ආරාධනා කරන්නයි කියනකට අවශ්‍යතාවයක් තියෙනවා නම් මට කරුණා කරලා කියන්න. කරුණාවෙම කතා කරලා කියන්න ඕනේ. අවශ්‍යතාවම නිින්දදී කියන්න. පුළුවන් දෙයක් තියෙනවා මම කරලා දෙන්නම් කියලා. එතකොට තමන්ගේ තියෙන්නේ අර පණිවිඩකාරයට බය වෙන එක නෙවෙයිනේ පණිවිඩයක් ගන්න තියෙන කැමැත්තනේ. එතකොට පණිවිඩය හම්බ වෙයි. භාවනාවේදී නම් අපිට හිතා ගන්න බෑ කිසියම් සම්බන්ධයක් නැති විශේෂම රූප සංඥා වලට ගියාට පස්සේ කාම කාම සංඥා රූප රූප සංඥා කියලා අවස්ථා හතරකට විස්තර කරන ওই චූල ශුන්්‍යත සූත්‍රයේ රූප සංඥාවට ගියාට පස්සේ මානව ඉතිහාසයේ තියෙන සියලුම මතක අපේ මතකයට එන්න පටන් ගන්නවා. වර්තමානයේ වෙන පිටින් සංඥා නැහෙනේ. පිටින් එන ඔක්කොම වැහිලා ඇහෙන් පේන්න රූප පේන්න කණෙන් ශබ්ද නැහැ ගන්ධ රස පහස නැහැ. ඒකට ඇතුලේ තියෙනවා එළියට දානවා. මේකට තමයි කැතැසිස් කියලා කියන්නේ. මේ තමයි සුව සේවාව කියලා කියන්නේ. මේ ඇතුලේ තියෙන සරව එළියට යන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේක පැහැව පැහැව ඇතුලේම කැන්සර් එකක් වෙනවා. ඇතුලේම අර්බුදයක් වෙනවා. පෙන්ට් අප් වෙනවා. භාවනා කරනකොට පිටින් එනව නතර කරපු නිසා ඇතුලෙන් එනව එන්න පටන් ගන්නවා. ඒකේ මගේ ඉතිහාසය විතරක් නෙවෙයි මේ ජීවිතේ විතරක් නෙවෙයි මුළු මානවයාගේ ඉතිහාසෙම තියෙනවා. මේකට මේ අපේ බ්‍රේන් එක ඩෙවලොප් වෙනකොට වතුර හිටපු සතා උබේ ජීවියෙක් වෙලා උබේ ජීවියා උරගයා වෙලා උරගයාගේ මැමල්ස් ඇවිල්ලා ඒකයින්නේ මිනිස්සු ඇවිල්ලා වල එන්නේ නිසුල් වෙලා තියෙන්නේ නමුත් මේ මොලේ ඔක්කොම කොටස් ටික තියෙනවා තාම ඒ ජලජ සතාගේ තුන මොලෙත් තියෙනවා උබේ ජීවියාගේ මොලෙත් තියෙනවා ඉතින් අපි සිග්නල් එකක් ආවට පස්සේ අපි ප්‍රතික්‍රියා කරන්නේ ශීර්පායසතෙක් විදිහට උරගයෙක් විදිහට උබේ ජීවියෙක් විදිහට ජලජ සතෙක් විදිහට කියන එක අපිට තීන්දුව කරන්න බෑ. ඒක බ්‍රේන් එකේ වැඩක්. ඒකට උනන්දු කරවන්න තියෙන එක තමයි අලුතෙන් සිග්නල් දීව නතර කරන්නේ. එතකොට ඇතුලේ තියෙනවා එළියට එන්න පටන් ගන්නවා. ඒක තමයි ඔය කවුන්සලින් කියන්නේ. ඒ තමයි ෆ්‍රී ඇසෝෂියේෂන් කියන්නේ. ඒක තමයි කැතැසිස් කියන්නේ. ඒක තමයි මානසික සුවය කියලා කියන්නේ. භවනා කරනකොට අපි අද්දක වහ ගන්නවා. ශබ්ද නැත්තනකට යනවා. ගන්ධ රස නැති කරනවා. හුස්ම පහස දෙනවා. ඒ හුස්ම පහස නතර උනායි කියන්නේ. ඒක කොහෙන්වත් පිටින් සංඥා නැහැ. ඔන්න එතකොට ඇතුලේ දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙනෝ දෙනෝ කියලා ලැබෙතොවිලි පටන් ගන්නවා. දැන් ඉතින් එන්න පටන් ගන්නවා. ඒක පටන් ගත්තා හිතනවා යකෝ මේ මාළුවේගේ බඩ ඇතුලේ ලබ්බත් තිබිලා ලබ්බ ඇතුලේ තොවිලියක් තිබුණා කියලා කවුද හිතන්නේ? හැම එක ඇතුලේම ලැබෙතොවිලි තමයි තියෙන්නේ. අපි ඒක වහගෙන තමයි මේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. ඔය ගැලෙවුවට පස්සේ ලබ්බේතොවිලි එළියට එනවා. ඒතර බලන්න මෙයායින් අහන්න එයාත් ලබ්බේතොවිලි ඉන්නේ. මෙයාත් බලන්න ඉතින් ඒක ඔප්පු කරන්න කට්ටිය හීන බල්ලා සාත්‍ර කියනවා. අත බල්ලා සාත්‍ර කියනවා. කීයක් හරි ගතම් එකක් ගන්න එවදී. බුදුරජාණන්සේ සත පහක්වත් ගන්නෑ. උන්වහන්සේ කියන්නේ උඹ පිටින් එන සංඥා නතර කරපම ඒක ලබ්බේතොවිලි පටන් ගන්නවා. කවදාකවත් හිතුමනාචියක් කරනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උත්සාහ කරා. කාල් ජුන් උත්සාහ කරා. තාමත් විප්‍රොටයිස් කරනවා. තාමත් ඇනස්තටයිස් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතියේ දෙන කෘත්‍යයේ හැටියට ලෙඩත් වේදත් බේතත් තුනම එකතෙන් වෙනවා. ලෙඩත් තමයි වේදත් තමයි බේත වෙන්නේ සතිය. ඒක තුනට පස්සේ වෙනවා අමාමෑණී බුදු පියාණන්සේ සතහට වන භව දුකට වේදාන. මේ එක එක දවනිකා විස්තර කරන්න යන්න. හරි විචිත්‍රයි. පිටස ගන්න පෙළමුණ තරහ වෙන්න එපා. ඒක ඇති. නමුත් මතක තියාගන්න තව ගොඩාක් කතාව යන්න තියෙනවා. ඒ නිසා ගොඩක් එනවා අපිට හිතන්න පුළුවන් භාවනා කරන අපිට ජීවත් වෙන හෝ මිය ගියා වූ ඕනම නෑයකට බය නැතුව උදව් කරන්න පුළුවන්. කවුරු හරි එනවනම් වළක්වන්න එපා. අහන්න බයි වෙන්න තියනවනම් ඇසිස්මස්ලේ හරි දෙනවා. එහෙනම් වයින් වරෝ එපා කෙලින් කියපන්. ආරාධනා කරනවා මට හීනෙන් හරි ගමන්නේ භාවනා කරනවා මට කියන දෙයක් කියන්න කරලා දෙන්නම් කියලා. වෙලා තියෙන්නේ ඒ වගේ කෙනෙකුට මේ භාවනා පිට ගන්න බෑ. ඒගොල්ලෝ ඉල්ලන්නේ මේ නිකන් කෑම බීලා දෙන පින ඇඳුම් දීලා ගැනෙන පින වගේ දෙයක්. ඉතින් යල්තන්න අපි ළඟට එන්න අවසර තියෙනවා මොකද අපේ මෛත්‍රියක් තියෙන නිසා. නමුත් අපි හයි ටෙන්ෂන් වයර් එකේ වැඩ කරන නිසා කියා ගන්න බෑ. අපිට කියන්නේ නැහැ. අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න. අපිට ඒ වෙනුවෙන් දානයක් දෙන්න පුළුවන්. වෙන දෙයක් දිහා බිම්පමුණන්න පුළුවන්. එනිසා ඒකට බය වුණොත් මොකද වෙන්නේ? අර මනුස්සයාට කියාගන්න විදියක් නැහැ. අපි මේ පහිනකාරයට බය වෙලා. සාදර වෙන්න. ඒකල මතක තියාගෙන ඉන්න ඕවා මොනවත් නැති වුණත් ඒ ගොජේ එළියට එනවා. ඒ වමාරණේක ඇතුලේ තියෙන කෙලස් අවිශ්ලයි කියන එළියට එනවා. ඒකට බය වෙන එකට නිල්ලබේ පෝස්ටරයක් දාලා තිබුණා. භාවනා කරනකොට මේ ප්‍රകൃතිය මත වෙයි එදාටම දුවන්න ගනී යකෙක් දැක්කයි කියලා. තාම තියනවාද මන් දැන් පෝස්ටර් එක මේ ප්‍රകൃතිය ඇත්තටම ඇතලියක් අයිනේ. ඉෂාචා ප්‍රේතයා ලැබෙ දෙවිලි දෙයරම ඇතුලේ තියාන තමයි අපි මේ ෆුල් V shape body දාගෙන පොයින්ටඩ් සපත්තු දාගෙන ටයි දාගෙන කුම්බගෙන යන්නේ. ඔය ලැබෙ දෙවිලි වහන්න තමයි. අන්ත ඒක වහන්න බෑ. ඒක මේ ආත්මෙ නැත්නම් ඊගා ආත්මෙට හරිය යනවා. හොඳම වැඩේ තමයි ඔක එළියට ඇදලා දැම්මට පස්සේ මනුස්සෙක් විදිහට ඉන්න පුළුවන්. ඒ නිසා මේක මේ පැය ගන්න සතිපාවිච්ච එකක්වත් කිසිසි භාවනා කරනකොට එකක්වත් නෙවෙයි. අපි තීරුම් අරගන්න ඕනේ අපි මේ මනුස්ස ලෝකේ ඉන්න උත්කෘෂ්ඨම කොටසට අහුවෙලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙනවා. මනුස්සාත්ව භාවයක් ලම්බෙලා තියෙනවා. චන සම්පත්තිය නිකන් ඉන්නේ නැහැ. අපි ඒක පුළුවන් තරම් ඉදිරිපත් කරගන්නවා. කල්යාණ මිත්‍ය ඇසුර ලැබිලා තියෙනවා. ඕනනම් පැවිදි වෙන්න පුළුවන් බණත් ඇහෙනවා. අපිට ඕනම කෙනෙකුට අඬ ගහලා කියත හැකි කරුණා කරලා අවශ්‍යතාවයක් තියෙනවා කරුණා කරලා කියන්නේ. ඒ පඬිතුකමට නෙමෙයි. එතු දන්නේ නැහැ. එතන ඉතින් අනුමුදව කරන්න ඕන කියලා. ඒ විදිහට කරදර ඔළුවේ දාගන්න එපා. ඔය කවුරු එනවනම් මොනම හේතුවක් නිසාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. අපි කියන්නේ කියන්නේ ඔය වගේ වහින් හොරෝ කියන්න එපා, කිලින් කියන්න. මේ හීනෙන් හරියවිලා කියන්න කරලා දෙන්නම් කියලා. ඒකට අපි මොන දෙන්නේ ප්‍රශ්නෙට හැකි සංඥාවේ. යක්කුන්න බයේ, ප්‍රේතයන්ට බයේ, භූතයන්ට බයේ නෙමෙයි. අපි කියන ඔය හැම කෙනෙක් බවට අපිපත් වෙන්න පුළුවන් අපි මේ භාවනා කරගත්තේ නැත්නම්. ඒකාන්තයෙන් පිසාච ප්‍රේත වෙනවා අපි. භාවනා කරන්න නිසා ඒ මොහොත චිත්තක්ෂණ බේරලා ඒ වෙලාවේ ඒ එන කෙනෙකුට මොනවතුරක් කරන්න බෑ පණිවිඩකාරයට අහලා කියන්න කියන දේ කියන්නේ. එතකොට ඇත්තටම කරන්න පුළුවන්. එනිසා ගෙදරදී පටන් ගන්නකොට ගොඩාක් කරන්න එපයි කියලා ලොකු සංසිත් කියලා දෙනවා. ටික ටික ටික ටික කරගෙන කරගෙන වැඩි කරගෙන යනවා. ස්වාමීන් වහන්සේ භාවනා කරන හැම තැනකම සිත ඇතුළට ගන්න සිත ඇතුළට ගන්න කියා කිව්වත් නිතරම සිත පිටට ඇදෙන. දැනට කළ හැක්කේ නැවත නැවත සිත ආපසු ගෙනීම පමණයි. මේ හැර වෙන යමක් කළ හැකිද කළ යුතුද? කරුණාකර පහදා දෙන්න. මේ ඇතුළට වරෙන් කියන එකයි පිට යන එකයි දෙන්න දෙකාර. ඉතරේ ප්‍රශ්නේ. ඉතරයි. ඇතුළට වරෙන් කියලා කියන්නේ තිත. පිට යන්නේ තෝ. කෝකද හිත? ඒ කයි ගත්තාල කොහොමද උත්තර දෙන්නේ? හැම වෙලාවෙම ඩබල් ලක්ෂණ ඔයා. ඩබල් ලක්ෂණ නම් හොඳයි ට්‍රිපල් ෆෝ ගන්න තැති ඇක්ෂන් තියෙන. ඒ නිසා එයාගේ ආන්න මේ කාටද ඔබ මේ නටන්න හදන්නේ? මුට ඇතුළට ඇතුළේ ඉඳන් පිට යන විට ඔබ තම්මන ගන්න. ධම්මන ගමන් බැදෙන ගන්න බැදෙන මං ගණන් ගන්න කියන එකයි තියෙන්නේ. දැන් මේ ඇතුළට වරෙන් කියන එක නා සදාචාර සම්පන්නයි පිට යන එක වලත්යයි කියපු ගමන් ඉවරයි ගේම ඉවරයි එහෙනම් අහු වෙලා තෝත් වලත්ය තෝත් එකයි තෝයි මේ දෙපැත්තට ලම්මුකඩ නටයි අයියෝ ඔය ඔයාගෙත් එක්ක සෙල්ලම් කරන්න පටන් අරගත්තොත් අනුකම්පා වෙන්නම් බෑ කන රත් වෙන්න දෙකක් ගහන්න ඕනේ ඔය එකහට ඔලිය පොතේ කියවලා ඇතිනේ මං හිතන්නේ power of now කියලා නේද ඉවන්ස කියලා තියෙනවා ඒ රෑම නෑ සීදී නස ගන්න හදනකොට එයාට මාතකයක් ආවල සීදී නස ගන්නතර ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒක නැත්නම් නිජෙත් පිටික අතරට අරගෙන තියෙනවා. එතකොටම පැනික් එක ගිහිල්ලා තියෙනවා කෙලවරට මිනිහාගේ හිත කියනවලු මාත් එක්ක මට එක චිත්තක්ෂණයක්වත් තව ජීවත් වෙන්න බෑ කියලා. අර ඔක්කොම පැනික් එකසලු මාත් එක්ක මම ජීවත් වෙනවා කොයි මමද ඇත්ත මමයි කියලා. එච්චරයි. පැනික් එක ගියාලු පුපුරනවට වඩා කදබල වෙලා ඉන්න වෙලාවේනේ ඒ හිතවිල්ලයි හිතවිල්ල ඇනලයිස් කරපු එකයි එයා බාර ගන්න නැහැ කෝකද මමයා කියලා. මහත් එක්ක මට චිත්තක්ෂණයක්වත් ඉන්න බැරි නම් කොයි මමයාද ඇත්ත මමයා. එතකොට අරක පුපුරන මට්ටම නගල එකපාරට ආලෝකයක් ඇවිලා මාස 6ක් එක දිගට මේ බ්ලිස් එකේ ඉඳලා තියෙනවා. පිටින් අහන්න එපා ප්‍රශ්න. අහපු ගමන් වෙන්නේ මොකද්ද? අපේ හිත ස්ප්ලිට් වෙනවා. හිතටම දාලා කියන්නේ "තෝය අහන ප්‍රශ්න ව්‍යාකරණය මොකද්ද?" මගේ හිත මට කියන ඇතුළට වරෙන් කියලා හිත පිට යනවා. කෝකද මගේ මගේ හිත කෝකද හිත කියන්නේ මොකද්ද හිත කියන්නේ? කිසිම ව්‍යාකරණයකට ගැලපෙන්නේ නැහැ නෝ වාක්‍ය දෙක. මොන භාෂාවකටවත් ගැලපෙන්නේ නැහැ. ඒකම ඇනලයිස් කරලා බලපුවම පේනවා මේ තකතිරුකමට කෙලවරක් නැහැ. ඥානයට වැඩිදුර යන්න ඕනේ නැහැ. එතනමයි. ගරුතර ස්වාමීන් වහන්ස මෙම ප්‍රශ්නය භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් යැයි නොදනි. අප එදිනදා ජීවිතයේ සමහර අවස්ථාවලදී අපාට කේන්දී දරුවන්ගේ හෝ කාර්යාලයේදී හෝ ස්වාමියා සමග මිතුරන් සමග හෝ කවුරුන් කෙනෙක් කවුරුත් කෙනෙක් හෝ වේවා එවිට එම කේන්තිය පාලනය කර ගැනීමට නොහැකි. උදාහරණයක් ලෙස අප කාර්යාලයේදී අප නොකල දෙයකට අප කළා යයි සමහරෙක් කී විට ඔහුට එය නොකළ බව සාමාන්‍ය විදියට කිව්වොත් ඔහු පිළිලගන්නේය. නමුත් උච්ච ස්වරයෙන් කිව්වොත් ඔහු නිශ්ශබ්ද වෙයි. අපබ්‍ර අපබ්‍රන්තලින් කියන්නේ. ඒ එවිට ලොකු දුකක් දැනේ. මාහට කේති ගියා කියා සිතුව විට. දරුවන් හට දරුවටු කර විට ඔවුන් විමසනවා කොහොමද කේති යන්නේ මා භාවනා කරන කෙනෙක් නම් කියා. එවිට මා මට මා ගැන ලොකු කලකිරීමක් දැනේ. මෙයට පිළිතුරක් ලබා දෙන මෙන්න කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබට දීර්ඝායුෂ ලැබේ. පොඩි පිළියම් පිළිතුරු දෙකක් මේ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි මේ වගේ සමාජික සදාචාරාත්මක ආචාර ධර්මාත්මකව තව කෙනෙක් එක්ක කේන්ති යන එක. එතකොට මේ වෙන කෙනෙක්ගේ සිගන්වීමක් තියනවා කියලා නේ අපි හිතන්නේ. ඒ නිසා මට කේන්ති යනවා කියන එක. එහෙම කෙනා තනියම ඉන්නකොට කේන්ති යන්නම බෑ එනවා. මේ කවුරුරි ගෞසවොත් එක්කනේ කේන්ති යන්නේ කියලා. ඒ නිසා බලන්න ඕනේ දවස් දෙකක් විතර තමම් කියලාම කට්ටියට හිටියොත් වලියක්නේ මම ඉඳලා පැත්තකටලා ඉන්නම් කියලා. ඉඳලා බලන්න ඕනේ කේන්ති යනවා. ඒතකොට වෙන තත්ත්වයක් දැන් තියෙන්නේ. කවුරුත් අවශ්‍යලා නැහැ කේන්ති කියන එක තියෙනවා. ওই දෙකේට මේ එක සාධාරණ දෙයක් තියෙනවා. මොකද්ද? මම අර මනුස්සයාට හයියෙන් කතා කරත් දරුවට කතා කරත් දරුවත් ඇවෙන්න ඉස්සෙල්ලා මගේ හිතට ඇවුනොත් තමයි මට තව කෙනෙක් තවන්න පුළුවන් වෙන්නේ. ද්වේෂය කියන එක මුල දවනවා කියන එක තමයි ඒකේ මූලික කාරණාව. ඕනම කෙනෙකුට බනින්න ඉස්සෙල්ලා Taman කේන්ති ගෑන්නෙන්න එපා. ඒක පැලහුණාට පස්සේ තමයි ඒකෙන් ටිකක් ආකාරය දෙන්න පුළුවන්. උපමාවකට දෙනවා මම මයිත් එක්ක මේ ගහගන්න එක්කනට ගහනවා කියලා හිතලා අසුචි ටිකක් ගන්නවා ගහන්න. ගන්නකොටම ඉස්සලා අසුචි ගෑවෙන්නේ කාගේද? කේන්ති කියන්නේ අන්නේ මේක. දෙක එයා විනාශ කරන්න කියලා රත්විච්ච යකඩ ගුලියක් ගන්නවා. ගහන්නත් පුළුවන්, වදින්නත් පුළුවන්. නමුත් එයා පිච්චෙන ඉස්සලා මම පිච්චලා ඉන්න බෑ. ඒ නිසා දෙවන්නේක් සම්බන්ධ වුණත් නැත වුණත් මේ කේන්ති කියන එක මුල දවන දෙයක්. මේ කේන්ති කියන්නේ රාගේ හේවණල්ලක් විතරයි. මුළු සංසාරෙටම භවයටම හේතු තින්නේ රාගේ විතරයි බුදුහාමර පෙන්න තියෙන්නේ. නමුත් අපේ ජීවිතේට ගොඩක් ප්‍රශ්න මතුවෙන්නේ ද්වේෂය හරහා. ද්වේෂය කියන්නේ රාගයේම හැවණල්ලක්. ඒ නිසා වැඩි ආශාවක් තියෙනකොට අපේ තියෙන වැඩි සෙනෙහ දබරටයි මහ වැස්ස හුලඟටයි කියලා කතාවක් තියෙනවා. ඔය කියන්නේ කිට්ටුවන්තත් එක්ක විතරයි. පුළුවන් නම් මේක හක් එක්ක බැනගන්න ගිහිල්ලා. පුළුවන් නම් දියවැලක් ළඟට ගිහිල්ලා බැනගන්න. නන්නාතුන මිනිසෙකුට එයාපෝට් එක හැමිලා ගිහිල්ලා පුළුවන් නම් වයිට් පලියක් අදින්න බලන්න. ওই ද්වේෂය එන්නේ හොඳටම කිට්ටුවන්ත කෙනෙක් එක්ක යන සෙනෙහස වැඩිකම තමයි තියෙන්නේ. අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපි හිතන්නේ මේ ද්වේෂයේ සම්නික්‍රම කළු පැත්තක්, රාගයේ තනික්‍රම සුදු පැත්තක් නැත්නම් රතු පැත්තක්. මේ දෙක ඈතයි කියලා දෙකම එකමයි. ওই ගැටෙන හැම ගැටුමකදීම ආසන්න කෙනෙක් එක තමයි ගැටුම තියෙන්නේ. ඒක නිසා එදිනදා ජීවිතේදී හැම කෙනාම ආශ්‍රය කරන්න බලන්න පුළුවන් තරම් සමසිතින්. තමන්ගේ දරුවෝයි අනෙක් දරුවෝයි ඇත්ත තමයි අරක ලේනේ. තමන්ගේම දරුවෝ. නමුත් හැම දරුවටම සමසේ සලන්න පටන් අරගත්තොත් අපිට ওই දරුවගේ සතුට සතුට වෙන්න පුළුවන් කනගාටුව කනගාටු වෙන්න පුළුවන්. නමුත් මගේ කියාගන්න එක ගත්ත ගමන් අපි හිතන්නේ ආදරේ වැඩෙන්නේ කියලා සම්නික් කර අනිත් පැත්ත වැඩෙන්නේ. ද්වේෂයමයි වැඩෙන්නේ. ඒ නිසා ඔය ලංකා ඉතිහාසෙත් කියලා තියෙනවා රජවරු 148ක් මැරලා තියෙන තමන්ගේම අතිජාත පුත්‍රයා වහදීලා. නිසා ඔය වැඩි සෙනෙහසේ මොනවටවත් නෙවෙයි තණ්හාව. තණ්හාව තියෙන්නේ භූතලයේ තමයි. තණ්හා මාන දිට්ඨි දිගේ දුවන්නේ තමන්ගේ දරුවාට නෙවෙයි ආදර කරන තමන් තමයි තමන් ආදරය කරන්නේ දරුවා දඩමීම කරගෙන. ඒ නිසා ඒ ටික දකින්න ඕන කට්ටිය කරන්න තියෙන්නේ මේ වගේ පළවෙනි පියවරේදී වැඩි ඇසුර පුළුවන් තරම් අඩු කරන්න ඕන. ඇසුර වැඩි වෙන්නේ සල්ලි අම්ම කරන්නේ වෙන මොනවටද? අපි සමාජ සීලී වෙන්නේ සල්ලි අම්ම කරන්නේ. අංශලි ගතිය අරනවා සල්ලි අඩු වෙන නිසා ඒ නිසා ඒකට කොම්ප්‍රොමයිස් කරනවා. දෙක මතක තියාගන්න ද්වේෂයේ හැවනල්ල තමයි රාගේ ගැටුම ඉන්නේ හැම වෙලාවෙම දන්න කෙනෙක් එක්ක රාගයක් එක්ක. දැන් අපි දැන් සිංහල බෞද්ධ වශයෙන් සිංහල බෞද්ධයට මොනවාරි කරනවා කිව්වොත් මෙහි හිටියත් ලංකාවේ සිටින විදිහට තරහ යනවනේ. නමුත් ශීක් මුස්ලිම් මිනිස්සු ශියා මුස්ලිම් මිනිස්සු ඉර ගහගත්තා ඊවට අපිට ගාලල්ලා ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ නේ අපිට ශියත් එකයි ශීත් එකයි ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ නෙවෙයිනේ. ආන්නේ වගේ මේ මේක දිහා බැලුවොත් ද්වේෂය හරි ප්‍රඥා වර්ධයි. රාගේ මම මොසපත් කරවන සුළුයි. ද්වේෂය ප්‍රඥාවට බරයි. ඒ නිසා යා ප්‍රඥාවෙම ගලවලා බැලුවොත් තේරෙන පටන් අර ගන්නවා. ද්වේෂය නැත්නම් ඔය කියන වැඩපිළිවෙල ද්වේෂපදනමේ හිටියොත් නාස්තිකයි හානි කරවන සුළුයි. ද්වේෂය අයින් කරලා ගත්ත ගමන් විශාල ධර්මයකට දොර යනවා. ඒ නිසා පුළුවන් තරම් බලන පළවෙනි පියවර වශයෙන් සම්බන්ධතා අඩු කරන්න. අඩු කරන්න පුළුවන් තරම් සම්බන්ධතා අඩු කරන්න. ඒගොල්ලන් කියන්නේ මේ ගැටුමක් ඇති වෙන නිසා මම මේ පැත්තකට වෙන්නේ කියලා. ඒක liverලා බලන්න ඉතුරු වෙලා තියෙන සම්බන්ධතා හරි සම්බන්ධ වෙලා තියෙන්නේ තණ්හාව වැඩිින් නමුත් අන්තිමට ඉවර වෙන්නේ ගැටුමෙන්. වැඩි ශෙනිය දබරටයි කියන එක තමයි කියන්නේ. ඉතින් මේ මේ කෙනා හොඳයි පැවිදි වෙනවා. මේ මේ පැත්තේ එච්චර මේ හවුස්ෆුල් ගතියක් නැහැ. හොඳට ඉඳ තියෙනවා. නමුත් ඉතින් කණ්ඩ බෝනේ නම් පිටාගෙන කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ නකොට වෙන තියෙන්නේ පොඩ්ඩක් කාලයකට වල් වැදිලා ඉන්න එකයි. මේ සමාජයට යන්නේ නැතු ඉඳලා බලන්න සමහරලාට ඒත් වෙනසක් වෙන්නේ නැහැ. අපි ගැටුම වෙලා තියෙන අනුන්ගේ කියලා යම් කිසි කෙනෙක් කියනවා යාට තියෙන ටික කාලයකට ඒගොල්ලන් කියලා පොඩ්ඩක් පැත්තලා ඉන්න එකයි කරන්නේ. නැත්තම් ඔක එච්චරම ඔය භාවනා කිරීම ගමන්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි. ගොඩාක් කල්යන මේ මේම කිව්වම මම හිතන්නේ වැඩි ප්‍රශ්න විසඳෙයි කියලා. ලෝකේ තියෙන කායික මානසික රෝග සියල්ලටම ඉස්සෙල්ලා හිතුවේ කායික රෝග වලට වඩා මානසික රෝග සියල්ලටම හේතුව ද්වේෂය කියලා. ඒක සම්පූර්ණ සයිකියාට්‍රි දන්න ඕනම කෙනෙක් දන්න දෙයක්. දැන් කියනවා කායික මානසික දෙකටම හේතුව ද්වේෂය කියලා. ඒකට සිංහල වේදකමේ කියන්නේ අස්ථාන කෝපය කියලා. අපිට ඇති වෙන හැම ලෙඩක්ම හේතුව යටපත් කරපු ද්වේෂය. එලි කරන්නේ නැතුව අතු කරන්නේ නැතුව යටපත් කරපු දෝෂේ පෙන්ට් අප් වෙනවා. ඒ නිසා ඔක ඔකට ගහ බැන ගත්තාම ඉවරයි ඒක එතන. ඇතුළට හිර වෙන්නේ නැහනේ. එතන සමාජයේ කොයි රෝගයක් ඇති වුණාට මිනිස්සු අසුව වෙනවා. යටපත් කරලා මිල්කගෙන ඉන්නේ කිය ගමන් එක්කෝ හැමේ රෝගයක් වශයෙන් අපස්මාරයක් වශයෙන් එළියට දානවා. ඒ නිසා කේන්ති යන එක හොඳයි කියන එකයි මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා කියනවා එහෙම කේන්ති යන කෙනෙක් ඉන්නවා නම් මේ ලාභ පිඟම් මැටි බාණ්ඩ නිතරම භාග පිටුට තියලා තියන්නේ. සයිකියාට්‍රික් කෙනෙක්මයි කියලා තිබුණා. බාල මැටි බාණ්ඩ භාග පිටුට නිතර තියලා තියන්නේ. ගත්ත ගමන් ඇදලා ගෙත් ඔක් කනවා කියලා හැබැයි මැටි බාණ්ඩේ ගහන්නේ. එතකොට දෙන්නටම තේනවනේ දැන් මේ දුරදි කියන තිබුණකම් මැටි බාණ්ඩ ඉවරුණා කියලා. එම් බැන්න සබෙන් තලෙන් පොඩ්ඩක් අයින් වෙලා ගත කරන්න. අවසාන ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලේ මුල මැදාග බැලීම පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක කරන්න දැනට තේරෙන්නේ මොකද්ද කියන එක කිව්වොත් මට කියලා දෙන්න පුළුවන්. එහෙම නැතුව මේ මුලැමැදක බැලිය කියන එක ඔක්කොටම පටන් ගන්නකොට තියෙන එකක් නෙවෙයි. දැනට හුස්ම ගන්නකොට මොකද්ද තමයි වැටෙන තැන කිව්වොත් මේක කළ යුත්තක්ද නැද්ද නැත්නම් ඔය දන්න ටිකෙන් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පටන් ගන්න එතනින් නෙවෙයි කතාව. පටන් අරගන්නේ බාහිර දේවල් අයින් කරලා හුස්මට ගන්න පුළුවන්ද? ගත්ත හුස්ම කොහොමද පේන්නේ? අන්නේ ටික කිව්වොත් මේක සාධනීය විදිහට කියලා දෙන්න පුළුවන්. නැත්නම් මෙතනින් පටන් ගන්න බණ කිව්වා වගේ වෙනවා. එනිසා මේ ප්‍රශ්න කරුව ඇත්තටම දැනගන්න කැමති නම් දැනට හුස්ම දිහා බලනකොට කොහොමද පේන්නේ කොහොමද කටයුතු කරන්න කියලා කිව්වොත් මට සමහරලාට උදව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි එතනින් අපේ ධර්ම සාකච්ඡා නිම කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පැයකට සැලසුම් කළ තිබුණාට අපිට එකමාරක් ගිහිල්ලා තිබුණා. ඒ නිසා අපේ අපිට දැන් තියෙනවා තුනට